තතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධමඤ්ඤෝ ඒව මාහ අත්ථිකෝ භෝයේසෝ අත්තායං ත්වං වදේති නසෝ නත්ථීති වදාමි නෝච කෝ අයං අත්තායත්තාවතා පරමදත් පරමදිත්ත ධම්ම නිබ්බාණං පත්තෝ හෝති තං කිස්ස හේතු යදේවත්ත විතක්කිතං විචාරිතං ඒතේත ඒතෙන් තේ යෝලාරිකං අක්ඛායති අපෝ කෝ අයං අත්තා විතක්ක විචාරාණං රූපසම අජ්ජත්තං සම්පසාදනං චේතෝසෝ ඒකෝති භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိ ය ඥානං උප සම්පජ්ජ විහෙරතියතාව ථාකෝ භෝගයං අත්තෝ පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පත්තෝ හෝති තීතේ සතෝ දත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පඤ්ඤා පෙන්ති කෞරවණීය ලෝකාචර මහා සංඝරත්නය අවසරයි ඉදිරිපත් කරගන්න ඉදිරිපත් කළා ඉන්න පාදක මහතුරුත් සම්බන්ධ කරගෙන සත්‍යයක් කතා වෙනසුන් රහස්පතින දවසේ අපි පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ තවත් දවසක් අද පසුගිය වාර කීපයේම අපි මේ ධර්ම දේශනාව දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන ලැබුවා ඉදිරියෙන් තියාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායතේ දීඝනිකායේ පළවෙනිම සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. අපි මේ වෙනකොට දේශනා වාර 15ක් විවාහ කරලා අද 16 වෙනි දවසටයි මේ ආරම්භය ලබා ගන්න ප්‍රවිෂ්ඨය ලබා ගන්න. විශේෂයෙන්ම පසුගිය දේශනා දෙක අද තුන්වෙනි කොට ඇති දේශනා දෙක සඳහා අනුමාත්කාවයෙන් ඉදිරිපත් තුනේ පාරම දිත්ත ධම්ම නිපාන සුඛ වාදී කියන ඒ ප්‍රඥාල සූත්‍රයේ සඳහන් දෙකක් මිත්‍යා දෘෂ්ටි වලින් එක දෘෂ්ටි කොටාදයක් පරම දිත්ත ධම්ම නිපාණය කියලා කියන්නේ මේ ආත්මයේදීම සාන්දෘෂ්ටික වශයෙන් ලැබිය හැකි පරම නිවනක් තියනවා කියන කණ්ඩායමකගේ අදහසක් කියන වාදයක් කියලා නැත්නම් දර්ශනයක් කියලා. ඒ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ තිබිච්ච දර්ශනවල එකක් තමයි මේ පරම දිත්ත ධම්ම නිබ්බාන වාදය. පරම දිත්ත ධම්ම නිබ්බාන වාදයේ බොහෝ විට විරසක වෙන්නේ විරුද්ධ වෙන්නේ මෙලොවදී නිවනක් ලබන්න බෑ නිවන කියන එක ඒකාන්තයෙන්ම පරලෝකයට අයිති දෙයක් නැත්නම් මෙලව ගත කරලා එයින් පස්සේ ලැබෙන දෙයක් කියන වාදයට විරුද්ධ ආර්ථය තමයි මෙලකදීම නිවන් ලබන්න පුළුවන් කියන්නේ. ඒක මේ සාරුවත්යන් වහන්සේගේ දේශනාවෙත් ධර්ම ගුණ සඳහන් කරනකොට පෙන්නන ඒහිපස්තික ඒ වගේම සාන්දෘෂ්ටික ගුණවල සඳහන් වෙන අර්ථයක්. සාන්දෘෂ්ටිය කියලා කියන්නේ මෙලෝ වශයෙන් අපිට අත්හරින්න පුළුවන්. ඒහිපස්තික කියලා කියන්නේ ඒව බලව කියලා පෙන්වලා වෙන්න පුළුවන් ගුණ. ඒ නිසා මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදය ඔය සරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන මේ සාන්දෘෂ්ටික වාද එහෙම නැත්නම් ඒව බලව කියන වාද මෙලවට මනුස්ස ලෝකෙට මේ ජීවන සම්බන්ධ කරන වාද අනිකුත් දර්ශන එවැනි මොක්ෂයක් හෝ විමුක්තියක් හෝ දේශනා කලේ මෙලොව වශයෙන් නෙවෙයි මෙලවින් ගියාට පස්සේ ඒ නිසා මෙලොව වශයෙන් ඒ පරමාර්ථ පරම ආත්මය ඊශ්වර එවනම් බ්‍රහ්මන් එවනම් නවෝකාර සල්පරදායි විද්‍යන් වහන්සේ සතු දෙන ආකාර ජීවත් වුණොත් සදා කාලික සැප ඇති පරාදීසේක මෝක්ෂය ලබනවා ඒක වෙන්නේ මරණයෙන් මත්තේ නමුත් මේ අරුවචන් වහන්සේ ඒවකට ප්‍රවතිච්ච මේ පාරමදිත්ත ධම්ම නිපාන වාදීනොත් ඒට විරුද්ධව ගියා නැත්නම් ඒට වැඩිය වෙනස් තවත් ඒට වැඩි කියනවා රැඩිකල් වාදී එහෙම නැත්නම් මෙන්න වශයෙන්ම බුද්ධ විදින්න පුළුවන් විකල්පයක් ඉදිරිපත් කරා දිත්ත ධම්ම පරම පරම දිත්ත ධම්ම නිබ්බාන වාදී මේ ලෝකෙකයේදීම ධර්ම වූ ශ්‍රේෂ්ඨ වූ නිවන අත්විඳින්න පුළුවන් කියලා නමුත් මේ සංවචනංගයේ භ්‍රමජාල සූත්‍රයේ පෙන්නන පස්සාකාරයක් ඒ පස්සාකාරයේම අනුපාඩු සහිත වාද සංවචනංශ විසින් දේශනා කරන ලද සාන්දෘෂ්ටික ඒහිපත්තික ගුණ මෙහි පේන්න තිබුණා මේක නිස්සාවනේ සර්වඥන් වහන්සේ විසින් මෙහි අඩුපාඩු දක්වන්නට අඩුපාඩු සහිත වාද බව දක්වන්නයි මෙතන ඉදිරිපත් කරන්නේ. එවැනි නිබ්බාන වාද පහක් නැත්නම් මිත්‍යා නිබ්බානවාද පහක් එවකට ඒ දර්ශනවාද තුල ඉන්දියාවේ පැවතිලා තියෙනවා. ඉස්සල්ලාම අපි අරගත්තේ පංචකාම ගුණේ සමංගීගූතෝ සමප්පිතෝ අනුප අනුආර්ධෝ පවාරිතෝ. ඒ කියන්නේ පංචකාම සම්පත්තියෙන් සංසුප්ත වූයේ පිරිවරණ ලැබුවේ ඒක තමයි පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියලා සාස්වත දිස්සියක් ආවු නැත්නම් ආත්මයක් තියෙනවා. ඒ ආත්මයට මෙලොව වශයෙන් ලැබිය හැකි උත්කෘෂ්ඨම සැපේ තමයි මේ පංචකාංගුල සම්පත්තිය කියන එක තමයි මේ පරම දිත්ත ධම්ම නිබ්බාන වාද පහේ වැරදි වාද පහේ පළවෙනිම සඳහන් කරන්නේ. ඇත්තටම අපි එදා මේ සුමාන දෙකකට ඉස්සර සාකච්ඡා කරන වෙලාවේදී දැක බලා ගන්න උත්සාහ කරා යෝගාවචර වශයෙන් අපි මේ ආරණ්‍ය වාසීව ගත කරන සිල්වන්තව දඩ සිල් හෝ රාමණේරෝ හෝ එහෙම නැත්නම් උපසම්පන්න සීලව ඒ හැම වෙලාවෙදීම මේ නිවනම මෙලෝ වශයෙන් සාක්ෂාත් කරගත හැකි නිවනක්ම අපිත් බලාපොරොත්තු වෙනවා. නමුත් බොහෝ විට පරියන්කයක් හෝ සක්මනක් හෝ එනතන් එදිනදා ජීවිතයේ සතියෙන් සම්පජාන්යෙන් ගත කරන මොකක් හෝ කැඩෙන්නේ එයින් අපි හිත විසිරී යන්නේ නොමගට යන්නේ සම්නත්තර වෙන්නේ බොහෝ විට මෙන්න මේ වාගේ ඒ පංචකාම ගුණ අදහසක් එක. පංචකාම ගුණයන්ගෙන් එක ගුණයක් අවශ්‍යතාවයක් නිසායි සමහරවිට අපි පඤ්ඤාක්ෂේ නැගිටලා යන්නේ. සක්මණෙන් අපි නැගිටලා යන්නේ. ඒ ගැළවිලා යන්නේ. සති සම්පජාඤ්ඤයෙන් තොර ඒක නිසා එදායේ සරුවච්චන් වහන්සේ විසින් නරකයයි, දොස් සහිතයයි, සම්පූර්ණ නැතියයි දේශනා කරන දේ පරම දික්ක ධම්ම නිබ්බාන වාදයෙන් අපි නිදහස් කියලා හිතන්න නරකයි. නීවරණ ධර්ම කියලා කියන්නේම ඔන්නෝය පංචකාව වස්තු හිතට නැගෙන ක්‍රමය. ඒක නිසා අපේ හිත නීවරණ ධර්මයන්ට යොක්තතාකල් අපි දැන හෝ නොදැන මේ පංචකාම ගුණයන් විෂයේ අපි පරියන්ඛයක් පාවා දෙනවා සක්මනක් පාවා දෙනවා. එදිනදා වැඩ කරනකොට සති සම්පජාන්නේ අපෙන් ගිලිලා යනවා. ඒක නිසා එහි ඇති ආදීනව දැකදැන ගැනීම මේ තමයි ළඟ නෑ කියලා ප්‍රතික්ෂේප කරනවට වඩා හොඳයි. අප ළඟත් ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා. පංචකාම ගුණයන් කෙරෙහි තාමත් අසන්තුෂ්ත අතික්ති කර වූ ආශාවල් තියෙනවා. ඒ ආශාවල් නිසායි අපිට එකම අරමුණක ඉන්න බැරි, එකම ඉරියව්වක ඉන්න බැරි, එකම මධ්‍යස්ථානයක ඉන්න බැරි, එකම ගුරුවරයෙක් ආශ්‍රය කරන්න බැරි, එකම කමඨහනක් වඩන්න බැරි ආනර විදියට මේ පංචකාම ගුණයන්ගෙන් පීඩා ලබන නිසා. නමුත් මේ පරම චිත්ත ධම්මා නිබ්බාන වාදී පළවෙනි වාදී ඉදිරිපත් කර නැත්තු ඒක පීඩාවක් විදිහට මේ බැලුවේ ඒ පංචකාම ගුණ සම්පත්තිය ලබන්න පුළුවන් නම් ඒක නිවන් ලැබුවා වාගේ. නමුත් ඒකට දෙවැනි විකල්පයක් ඉදිරිපත් කරා ඒක ගිය පාර අපි සඳහන් කරා ඒකෙදී ඒ දෙවෙනි විකල්පය කරන ඇත්තෝ අර පංචකාම ගුණයමයි අවසාන නිස්සාව පරම නිවන කියලා හිතන කට්ටියට ගුණදොස් ඉදිරිපත් කරනවා තමන්ෝ ඒවමාව අත්තිකෝතේ ඒසෝ අත්තා යන්තුන් වදේති. පැවැත්නි උඹලා ওই කියන විදිහට පරම නිවන සම්පත්තිය නැත්නම් පරම විත්ත ධම්ම වශයෙන් මෙලෝ වශයෙන් නිවන් ලබන්න පුළුවන් කාම සම්පatti විඳින ආත්මයක් ඇති බව නම් අපි පිළිගන්නවා. ඔයගොල්ලෝ කියන විදිහට මේ පංච කාම සම්පatti ලබන ආත්මයක් තියෙනවා. නොකොනත් හේති වදාමේ එහෙම ආත්මයක් නැතේයි අපි කියන්නේ නැහැ. මේ කවුරු කතා කරන්නේ අර පරම දිත්ත ධම්ම නිබ්බාණය කියන්නේ කාම සම්පත්තියේ කියලා පිළිගන්න නැත්නම් විකල්පයක් ඉදිරිපත් කරන කට්ටිය කියනවා ඔයත්ෝ කියන විදිහට මේ පංචකාම ගුණ සම්පත්තිය වෙන ආත්මයක් නම් කියනවා. අපි ඒක නෑ කියන්නේ. නොචකෝ අයන් අත්තා එත්තවත පරම දිත්ත දිප්ප පරම දිත්ත ධම්ම නිබ්බාණ පත්තෝ හොති. නමුත් ඔයත්ෝ කියන විදිහට ඔය පංචකාම සම්පත්තියෙන් නම් පරම දිත්ත ධම්ම නිබ්බාණයටපත් වෙන්නේ නෑ. ඒ හේතුව මොකද? මේ පංචකාම සම්පත්තිය අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මයි. ඒක අනිත්‍යතාවයට යටයි. ඒක කාම සම්පත්තිය ඇතිකොට සැපයි නැතිකොට දුකයි. දුක්ඛං ඒ කාම සම්පත්තියම කරන්නේ පෙළන එකමයි. කුල්ලකට දාලා පොළනවයි කියලා දෙයක් අපි කරනවා හාල්. ඒ පොළනකොට පොළනකොට ඒකේ බොල් ලෙව්වයි, ගල් ඇටයි වෙන් වෙලා හාල් වෙන් කරගන්න පුළුවන්. ඒකට ගරනවයි කියලා සමහරත්තු සමහර පළාත්වල පාවිච්චි කරනවා. මේ වාගේ පොළනවා වගේ වැඩ තමයි පෙළනවයි කියන එක. අහස රූපයක් දැකලා ඒ රූපය ප්‍රිය වේවා අප්‍රිය වේවා දැකීමම කම්පනයක් සංකලයක් පන්දිතයක් විපන්දිතයක් ගැස්මක් තිගැස්මක් ඒ රූප දැකීම කනට ශබ්ද ඇහිීම හොඳට සමාධිගතව භාවනා කරනකොට ඔය පිටින් එන නුරුස්නා සත්‍යයක් ආවම කන්ටක කනට කන හූරන කට්ටක් වගේ දැනෙයි. ඉතින් හොඳ මිහිරි සංගීත සංදර්ශනයක් ගත්තත් එතන රිලවුන්ගේ කාකොටා වර්ණ කැම්බල්ලයක් ගත්තත් මේ දෙකේම තියෙන වගේ පෙළන ගතියක් තමයි. දවන, තවන, පෙළන ගතියක්. ඒක නිසා පංචකාම ගුණයන්ගේ විපරිණාම ධර්මයේ අනිත්‍යතාවය කියන දුක්ඛතාවය කියන විපරිණාම ධර්ම කියලා කියන්නේ ඌව කවදාකවත් එකම දේ දුන්නොත් කොච්චර උත්කෘෂ්ඨ දේ දුන්නත් එකම දේ දෙනකොට එපායි. ඒක නිත්‍යවම පැත්ත මාරු කරන්න ඕනේ. ටෙම්පරරි දාන්න ඕනේ. එහා පැත්ත මෙහා පැත්ත පෙරලා පෙරලා දෙන්න ඕනේ. ඒක නිසා විචිත්‍ර භාවය, සිද්ධි බහුල භාවය අත්‍යවශ්‍යයි මේ කාම සම්පත්තියේ. එකම දේ බුද්ධ විදියට බෑ. ඒ නිසා වා විපරිණාම ධර්මයේ ඉල්ලන විපරිණාම ධර්මයේ නිසාම අනිත්‍යතාවය පෙන්වන අනිත්‍ය නිසාම දුකටපත් වෙන දේ. ඒක නිසා ආයි කාම සම්පත්තියයි මෙලෝ ලැබෙන උත්කෘෂ්ඨම සපය මෙතන මේ නිබ්බාන කියන වචනේ පාවිච්චි කරා. ඒ කියන්නේ මේ ලෞකික අර්ථයෙන් නැත්නම් මේ සම්මුති අර්ථයෙන් ඒ සියලු දුක් වලින් කාම සම්පත්තිය. එතකොට මේ මේකට විකල්ප ඉදිරිපත් කරන්න කියන්නේ මොකද්ද එහෙනම් කාම සම්පත්තියට වඩා මෙලොව වශයෙන් මේ අත්පනා අපිට වෙන්න පුළුවන් නිවන එයත් කියන්නේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජහාරං උපසම්පච්ච විහෙරති විතක්ක විචාර සහිත ප්‍රීතිය සහිත සුඛයෙන් යුක්ත විවේකයේ සහිත ප්‍රථම ධානයේ ඉපදුවා නම් ඒක තමයි නිවන ඒ සාමාන්‍ය භාවනා භාෂාවෙන් අපි කතා කරන්නේ ආමිෂ සුඛයයි නිර්ආමිෂ සුඛයයි. කාම සුඛයට අපි කියන්නේ ආමිෂ සුඛ. ඒක රූප, සත්ත්ව, ගන්ධ, රස, ස්පර්ශ මාර්ගෙන් තමයි ලබන්නේ. ඒකට කියනවා ආමිෂ කියලා. දැන් අපි ආමිෂ දාන, ප්‍රතිපත්ති දාන කියලා දාන වර්ග දෙකක් බෙදෙනවා. ආමිෂය කියලා කියන්නේ දිග පල්ලමන්න පුළුවන්, ප්‍රමාණ කරන්න පුළුවන් ආමිෂයක්. නිර්ආමිෂ වුණාට පස්සේ ඒකෙදී තියෙන්නේ ඇස් දෙක වහා ගන්න රූප පේනවට. ශබ්ද නැති තැනකට යනවා. එහෙම නැත්නම් එන ශබ්ද වලට හිත නොයොදා ශබ්දයෙන් හිත කන වෙන් කරගන්නවා. ඒ වගේම ගන්ධ සුවඳ නැති තැනකට යනවා සාමාන්‍ය වාතයේ තියෙන තැනකට. ඒ වගේම දිවෙන් රස බලන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ ජීව නිස්සද්ද කරගන්නවා වචී සංවරය ඇති කරගන්නවා. කය <clears throat> එකම ඉරියව්වක හුඟක් වෙලාවට ප්‍රථම ධ්‍යානෙ වගේ තැන්වලදී හුඟක් වෙලාවට සඳහන් කරන පරියන්කමයි. ආන්නේ විදිහට කාම සම්පatti සඳහා ඇත්තා වූ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ සඳහා ඇත්තා වූ ඇසය කනය නාසය දිවය කය කියන මේ අධ්‍යාත්මික වස්තු සියල්ලම එක විදියකට නිෂ්ක්‍රීය කිරීමක් තමයි ප්‍රථම ධ්‍යානය සඳහා කරන්නේ. එතකොටත් ලැබෙනවා යම් කිසි විදියක සුඛයක්, යම් කිසි විදියක නිවනක්. මේ වචන සෙට් එක හැටියට බලනකොට අන්න ඒකට කියන්නේ නිර්ආමිත සුඛය කියලා. ආමිත සුඛයයි නිර්ආමිත සුඛයයි දෙක අතර මහ විශාල වෙනසක් තියෙනවා. භාවනා ලෝකෙ මේක කියන්නේ කාම ලෝකේ සහ රූප ලෝකයේ අතර වෙනස. පෙර විදිහකට කියනවනම් අපි මේ සීලයට ඉඳලා සමාධියකට නැගිනකොට ඇති වෙන ප්‍රධානම වෙනසක් තමයි සීලේ කියපි කාම ලෝකයට ආව ඒකිකම කෙලස් වලින් ගැලවෙන්න කටයුතු කරන්නේ. නමුත් මේ රූප ලෝකයට ඇතුල් වෙන්න නම් කාම ලෝකයේ පිළිබඳව තියෙන මේ සීල මට්ටමකින් සීල ප්‍රමාණයකින් යන්න බෑ. ඒ සඳහා සමාධියක් ඇති කරගන්න ඕනේ නීවරණ ධර්මයන් යටපත් කරලා ඒ වෙනුවට අර කියනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අර නීවරණ පහ වෙනුවට ඥානාංග පහක් ඉදිරිපත් කරගත්තාම ඇති වෙන සුඛය සුඛාසියු සුඛාත්ම ආර්යයන් වහන්සේලා පවා වර්ණනා කරන ලද දෙයක් ශ්‍රේෂ්ඨයි ඒ මොකද අර කාම සම්පත්තිය සඳහා ගොඩාක් උපයන්න ඕන ගොඩාක් නඩත්තු කරන්න ඕන ගොඩාක් අනුගෙන් වෙන් කරලා ඊර්ෂ්‍යාව ක්‍රෝධවලට අහු වෙන්නේ නැති වෙනස හංගලා අරසා කිරීමේ විශාල වේසක් ගන්න ඕන නමුත් මේ නිර්ාමිත රූපේට ඒ වගේ කාම සම්පත් වලින් කිසිම සම්බන්ධිකුත් නැහැ. අනුන් සමග සාධාරණ වෙන නිසා කියලා දුක කරදරයකුත් නැහැ. මොකද ඒක හොරකම් කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා නිරාමිත සුඛය බොහොම හොඳයි. නමුත් අද අපි ඉදිරිපත් කරන්න හදන්නේ ඒ ලබන ප්‍රථම ධ්‍යාන නිරාමිත සුඛය කරන අයට ඉදිරිපත් කරන තවත් විකල්පයක්. ඒකේ තියෙන අදුපාඩු පැත්ත, තරක පැත්ත මේ සරුවචනන්සේ ගෙන හරපාර මේ සරුවචන වහන්සේගේ වාදයක් නෙවෙයි ඒ කාම ආසාවල් වෙනුවෙන් පංචකාම සම්පත්තිය වෙනුවෙන් නැත්නම් ආමිෂ සුඛය වෙනුවෙන් නිර්ආමිෂ සුඛය දන්නේ නැත්තෝ විකල්පයක් ඉදපත් ඕගොල්ලෝ විදිහට මේ ආමිෂ සුඛය ත්‍රිසනුත් කියලා පොඩි දරුවොත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකවත් විඳිනවා එහෙම නෙවෙයි සම්‍යක් දෘෂ්ටික වෙලා හරියටම මේ කර්මස්ථාන භාවනාව කරලා සමතරමුණක් අරගෙන ආනාපාන සතිය හෝ බුද්ධානුස්සතිය මෛත්‍රී ආදී භාවනා කරන උගා සාර්ථක වුණාට පස්සේ තමයි එහෙම නැත්නම් තව ලොකු පින්මක් ඉදිරියට පැනනට පස්සේ තමයි මේ බුද්ධාර්මයේ ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වෙන්නේ ඒක ලබන්නේ ඊරාමිතයි. ඒක නිසා ඒකයි මිනිස්සෙකුට මේ මනුෂ්‍යයන් විසින් විඳින සපවලින් පරම සුඛය කියලා කියන්න පුළුවන් වෙන්නේ කාම සුඛය නෙවෙයි. ඒක නම් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒකත් ලේසි නෑ. ඔය කිව්වට කාම භෝගේ කිව්වත් ඒකටත් ඇහෙන්න මහන්සි වෙනවා. මහන්සිලා ලබනවා. නමුත් ඒක තීසම පව ලබනවා. මේ කියන ප්‍රථම ධ්‍යානකේ කවදාකවත් එහෙම තින්දෙනෙකුටත් බෑ. භාවනාවකදී චිත්ත භාවනා නොකරන කෙනෙකුටත් බෑ. දැන් මේ චිත්ත භාවනා කරන ලබන පළවෙනි ධ්‍යානය පිළිබඳව තව කොටසක් ඉදිරිපත් කරලා කියනවා අපෝ ඕක බොහොම ලාමකයි. ඔය විදිහට බොහොම හොඳ එකක් තියෙනවා. ඒක දන්නවනම් ඕගොල්ලෝ කවදාකවත් ඔය ලාමක දේ ඕලාරික දේ අරගෙන ඒක පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියන එකක් නෑ. පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියන්නේ නම් අර කියන තාලෙට මෙතනත් අර වාගෙම ඒ නිබ්බාණය නම් වූ දුක්ඛවන් කිරීමෙන් ලැබෙන සුඛයක් විඳින ආත්මයක් කියන බව නම් අපි පිළිගන්නේ. ඒ ආත්මේ විඳිය යුතු දේ වශයෙන්ොත් අපි මේ ධ්‍යාන සුඛය අපි පිළිගන්නවා. නොකොණක්ඛීති වදාමේ මාත්‍යක් නැතයි අපි කියන්නේ නැහැ. නෝතකෝ අයං වත්තා එත්තාවතා පරම විසදිම්පාණං පත්තෝමති. නමුත් අපිට කියන්න තියෙන මෙච්චරයි ඔය කියන මට්ටමින් ප්‍රථම ධ්‍යාන මට්ටමින් නම් නිවන් ලබන්නේ නැහැ. මෙපමණකින් පරම දත්ත පරම නිත්‍යම නිපාල ලබන්නේ සංකිට හේතු මොකද ඒකට අපි එහෙම කියන්නේ හේතුව මොකද ඒකට කාරණාව යදේවත් විතක්කිතං විචාරිතං එත්තේතං ඒ තේනේ සංගෝලාරිකම් ලක්ඛායති. අන්නෝය කියන ප්‍රථම ධ්‍යානයේදී යම් ආකාරයකට විචක්කිතයක් විචාරිතයක් කියනවා නම් ඒක බොහෝම ගොරෝසු දෙයක් විදිහටයි හැඟෙන්නේ. එම නිසා යතෝ කෝයන් වත්තා විතක්කා විතක්ක විචාරාණං රූප සම අජ්ජත්තං සම්පදානං චේතෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමේ සමාධිතං පීති සුඛං තේ උපසම්පජ්ජ විහෙරති ද්විතිය ඥානං ප්‍රසම්පජ්ජ විහෙරති. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවා නම් අපි වාගේ දක්ෂ වෙලා තියෙනවා නම් ওই විතක්ක ਵਿਚාර දෙක සමතේකටපත් කරනවා. රූප සමනය කරලා අභ්‍යන්තර වශයෙන් අජ්ජත්සං සම්පදාතන බොහොම පැහැදිලි භාවයටපත් වෙච්චු ඒකෝදි භාව හිත බොම්කී කර වෙච්චු ඒකාත්මීය භාවයටපත් වුණා වූ අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසෝකං විතක්ක විචාරයන්ගෙන් තොර වූ විවේක ජම්පීති සුඛං සමාධි ජම්පීති සුඛං සමාධියම සමාධිජ එහෙම නැත්නම් කියනවා චිත්ත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛසහිත වූ ත්‍ෘත්‍ය ධානය උපසම්පේලඹ වාසය කරගෙන තමයි අපි වෙන විකාශය. එත්තාවතාකෝ බෝ අයං අත්තා පරමදිත්ත ධම්ම නිපාණං පත්තෝ හෝතිති මෙපමණකේ හිතක් විචාර සංසිඳ වීමෙන් පමණක්මයි මේ කියන පරම මෙලොවතෙන් ලබන්න පුළුවන් නිවන ලබන්න පුළුවන් කියන එකයි අපේ අදහස. ඉච්ඡේතේ සතෝ සත්තස පරම දිත්ත දිබ්බ නිබ්බාන පඤ්ඤාවදී. මෙන්න මේ විදිහට ඇත්තාවම සතම දින්නාවම සත්‍යයට ආත්මයට මෙලොව වශයෙන් ලැබිය හැකි නිවන අපි පණවනවා කියන්නේ. ඉතින් අපි අද මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු මේ කාමච්ඡ කාම පංචකාම සම්පත්තිය සාපේක්ෂව හම්බ වෙන ප්‍රථම ධානය අතර වෙනස අපි බැලුවා වගේම ප්‍රථම ධානයට සාපේක්ෂව සංසන්දනාත්මකව ဒုတိ ය ධානයට යනකොට යෝගාවචරයක අත්දකින්න වෙනස්කම් ආධ්‍යාත්මිකව නැත්නම් ආගමානුකූලව කොහොමද ඒ යෝගාවචරයාගේ අත්දැකීමට චෛතසික වේදනා චෛතසිකයට විදීමට බලපාන්නේ කියලා. ඒ සඳහායස්තාව වූ තාක්ෂණික පැත්තෙන් කියනවා නම් ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර තියෙනවා. ද්විතිය ධානයේදී විතක්ක ਵਿਚාර නැහැ. ඒක නිසා සවිතක්කං සවිකාරං විචාර සහිත විචක්ක සහිත විවේකජම් පීති දුකක් ඒක තමයි ප්‍රථම අධ්‍යානය මෙතන කියන්නේ අවිතක්කං අවිචාරං සමාධිජම් පීති දුකක් විචක්ක විචාරයෙන් තොර වූ සමාධියෙන් හටගත්තා වූ පීති දුකේ සත්‍ය දෙති අධ්‍යානය මේ නිවන ධර්ම පහ විචක්ක විචාර පීති දුක ඒකග්ගතා බව බොහෝ බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි මේ නිසා විතක්කය ਵਿਚාරය ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව සහිත නැත්නම් ධානාංග පහක් සහිත ප්‍රථම ධානය ඊගාවට විතක්කේ සහිත විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානයය තුන්වෙනි වශයෙන් විතක්ක විචාර දෙකම රහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානයය ඊගාවට විතක්ක විචාර ප්‍රීති තුනම රහිත සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථඥානය ඊට පස්සේ සුඛයත් රහිත වූ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චත්පංචව ධානය කිය හරියටම මූල ධර්මානුව කූල යන ඇත්තෝ ධ්‍යාන පහක් පංචක ණය ක්‍රමයට විස්තර කරනවා. අභිධර්මයේ සහ අටුවා කතාවල මේක බොහෝ තැන්වල දකින්න තියෙනවා. නමුත් සූත්‍ර පිටකයේ දකින්නකොට හැම වෙලාවෙදීම ප්‍රථම ධානයත් දෙතිය ධානයත් අතර විතක්කය ඇති නැතිකම විතරක් නෙවෙයි විතක්ක ਵਿਚාර දෙකම එකවරම හැලිලා යනවා. ඒක නිසා අවිතක්කං අවිචාරං තීවේක ජම්පීති සුඛං කියනකොට ප්‍රථම ධානයේදී ධානාංග පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීතිය සුඛේ එකග්ගතාවය කියලා. ද්විතිය ධානයකට විතක්ක ਵਿਚාර දෙකම හැලෙන නිසා ප්‍රීතියක් සුඛයක් ඒකාග්‍රතාවයක් පවතිනවා. ඊගාට තෘතිය ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙකත් එක ප්‍රීතියත් හැයිලා සුඛ ඒකාග්‍රතාවසහිත දැක්කකටපත් වෙනවා. චතුත්ථ ඥානනෝට උපේක්ඛා ඒකාග්‍රතාවසහිත චතුත්ථ කියලා. ඒකට කියනවා චතුක්ක ණය කියලා. ඒක උග ආකාරයට මූල ධර්ම වලට අදාළ ප්‍රශ්නයක්. ඒක නිසා සූත්‍ර පිටකේ හැම තැනම දක්වන්නේ චතුක්ක ණය. මෙතනත් එක නිදර්ශනයක් තමයි අවිතක්කං අවිචාරං කියලා කියන්නේ. විතක්ක ਵਿਚාර දෙකම හලලා නැත්නම් විතක්ක ਵਿਚාර දෙකෙම තොර වූ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. සමාධිය ප්‍රීති සුඛය තමයි ද්විතිය ඥානෙ සඳහන් කරන්නේ. මේක ඇත්තටම බලනකොට සුද්ධ වූ සමත භාවනාමය කතාව. නමුත් මේක මේහා සමානම ගැඹුරකින් සමහරලාට මේකත් වඩා ගැඹුරකින් විපස්සනා යෝගාවචරයට ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ සඳහා අපට සිද්ධ වෙනවා මේ විචක්ක විචාර කියන চৈতසික දෙක පිළිබඳව යම් කිසි ප්‍රමාණයකට වෙලා අරගෙන හදාගන්න. ඒ විතක්ක ਵਿਚාරයිසිතික දෙකට පොදුවේ තියෙන නම තමයි වචී සංඛාර කියලා. කාය සංඛාර කියලා කියන්නේ නැත්නම් කාය තියෙනවා නම් පණ ඇතිව නැත්තුවම බැරි. අත්‍යන්තයෙන් අවශ්‍ය වෙන දේ තමයි අස්වාද ප්‍රසආස දෙක. හුස්ම ගන්න. හුස්ම ගන්න නැත්නම් කාය නැහැ. ඉතින් කායෙන් අත පැටි ගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, යන්න පුළුවන් එන්න පුළුවන් නවන්න කවන්න පුළුවන් ඒ කොයි දෙයකවත් එවුව නැති වුණත් කය කය වශයෙන් ගණන් ගන්න නමුත් යම් දවසක කයෙන් මේ ආස්වාද ප්‍රසආසික නිරුද්ධ වුණා නම් ඒ කය මල. ඒ වගේම තමයි වචනවල තියෙනවා අත් බ්‍රහ්මස්වරය. සර්වඥාන්තයේ දේශනා විලාසයේදී බ්‍රහ්මස්වරයේ තියෙනවා. ඒක කොහොම තිබුණත් නැතත් වචන වචනමයි නමුත් විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව නම් කවදාකවත් වචනයක් පිළිදෙන්නේ නැහැ. ඒක නිසා ත්‍රිචාරය වචනේ ඡාරය වශයෙන් පෙන්වන්නේ කර සංඛාර වචී සංඛාර විතක්ක ਵਿਚාර. විතක්කේත්වා විතක්කේත්වා මුතර කල්පනා කරලා විචාරේත්වා විචාරේත්වා හිතලා බලන්න තමයි අපි වචනයක් පිට කරන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර පිළිබඳව අවබෝධ කර ගැනීම යෝගාවචර ජීවිතයේදී බොහෝම වැදගත් වෙන සාධකයක් වෙනවා. මොකද හොඳට නරකට දෙකට කටලයි. මානිය සෝදමය කුඩමතු පිළිගඳමය දෙකට මුල දෙක දියමය හොඳට නරකට දෙකට කටමය කියලා මේ පරණ කවියක් තියෙනවා. ඒක නිසා ධර්මචාරයේ දේශනා කරලා තියෙන්නේ මේ වශීද්්වාරය තමයි මිනිහා නොමිනිහා පෙන්වන තැන. ප්‍රතිද්වාරය හික්ම ගන්නවා කියන එක කායද්්වාරයේ හික්ම ගන්න එක නම් මේ ඇඟේ හිරිවස්ලා දීලාති කරලා හරි කරන්න පුළුවන්. මොකද වචීද්්වාරය විදිහට කියනවා මේ විතක්ක විචාර දෙක සීකරු කර ගන්නවා කියලා කියන්නේ සමාධි කර ගන්නවා කියලා කියන්නේ එසේ මෙසේ අභ්‍යන්තර බාහිර හතවක් වෙනවා. මුගදෙනේ තන භාවනාවට පෙළඹෙච්ච කෙනාට මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අර ඕන තරම් ජනමාධ්‍ය තියෙනවා ඕන තරම් කතා කරන්න පුළුවන් ඒ අහුම්කම් දෙන්න කට්ටියක් ඉන්නවනේ ඒක ඇති කිසිම මේ පාපයක් අකුසලයක් මුකුත් නැත්තේ නේ නමුත් කයෙන් සිදු වෙන්න පුළුවන් මේ දුෂ්කර දුෂ්චර්ය තුනයි වචනේ හතරක් සිදු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒකේ බරපතලකම මේ අපි කරන් හදන්නේ සමාජික වටිනාකම් පෙන්වන්න හදන්නේ සතෙක් මැරීම අපි බොහෝ විට මානවයා විසින් නොකළ යුත්තක් තේරුණාට කරන්න දෙයක් නමුත් කරන එක නම් හොඳ නෑ ඉතල බල කරන්නේ හොඳ නෑ කියලා මිනිස්සු එක සමාජ සම්මතයි සාදු සම්මතයි ඒ වගේම හොරකම් කිරීම හොඳ නෑ මොකද කවුරුණත් තමන්ගේ වස්තුවට ලොකු ආශාවක් තියෙන කවුරු හරි පැහැර ගන්නවා දකිනකොට හොඳ නෑ ඒ වගේම කාමීත්‍යාචාරය කියුවාම තමන්ගේ කාම වස්තු අනිත් පරිභෝග කරන එක මරණයට වැඩිය අපක් ඒ තුනම කටිපටි කාය දොස් කියලා කියුවාට කියන සිවිල්නේ කියන ගොඩක් මේ සමාජයේ ගොඩක් ආවිලෝපන තියෙනවා නඩු තියෙනවා නමුත් මේ බොරු කීම කේලාම් කීම හිස්සතන කියන වර්ග වචන කතා කිරීම කියන හතර ගත්තාම බොරුව කේලම හිස් පරස වචන කිව්වහම ඒව නැගේ වදිනවා ඒක සාමාන්‍යයෙන් ලෝක නීති තියෙනවා ඒ වගේම සමාජයේ වෙච්ච සිට වෙනවා ඉතාමත්ම භයානක දේ තමයි මේ සම්පප්පලාව සම්පත්තලාප කියලා කියන්නේ කමකට නැති වචන අර්ථයක් නැති වචන. මේ සම්පත්තලාපත් සතෙක්ම වීමත් දෙකම එක හා සමාන බරපතල අපාගාමි අකුසල කාර්යය. ඒකම සතුන් මැරීමට පිළිබඳව නම් නවක හාතන නිරෝධී සමිති සංවිධාන පිටව ගන්නවා මාළු මරන්න එපයි කියලා කියනවා හරක් මරන්න එපයි කියලා කියනවා নানা ප්‍රවිහිර කතා කරනවා නමුත් උදේ ඉඳලා හන්දානකම් බලනකොට මේ සම්පප්පලාස හතේ තොලේ ගෑවෙන්නේ නැතුව අපි මේ ආවට ගියාර කරන කතා නිසා සිදුවෙන අකුසලය දන්නවනම් බරපතලකම දන්නවනම් අපාගාමී අකුසල කර්මයක් බව දන්නවනම් තේරුම් ගන්න පුළුවන් අපි මේ අලි යනතෙන් කරලා තියෙන්නේ කූඹි යන හිල් වහන්න කතා කරනවා. අලි යන කවුළු තියෙද්දි කූඹි යන හිල් වහන්න කතා කරනවා වගේ මේ කාය දුෂ්කරත ගැන හයියෙන් කතා කරනවා. නමුත් ඒ කතාවම ගරු සුදුසු ඇත්තෝ කතාවක් සුදුසු ඇත්ත උනත් අනවශ්‍ය කතාවක් ඒකාන්තයෙන් සම්පප්පලාප වෙනවා. ඉතින් ඒ සම්පප්පලාප නිසාම අපාගාමී අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒක නිසා එවැනි සම්පප්පලාප කියන්නේ කටේ පොලේ ජය වෙන්නේ නැතුව කිසි අර්ථයකුත් නැති මේ අර්ථ සාධන කරන කතා. හිස් කතා සම්පප්පලාප. එවැනි කතා නතර කරන්න නම් අනිවාර්යයෙන් මේ කතාවක් ඇති වෙන්න කලින් හිතේ ඇති වෙන විචක්ක විභාර කියලා කියනවා නැත්නම් විචක්ක විචාර දෙක පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. ඒක කරන්න අමාරුයි සීලක පිළිතලා ඒ වගේම චිත්ත භාවනාවක් නොකරන කෙනාට හිතා ගන්න අමාරුයි. ඒ මොකද මේ විචක්ක විචාර දෙක සම්බන්ධ වෙන්නේ නීවරණත් එක්ක විචක්ක විචාර දෙක අපි ප්‍රථම ධානයේදී ගණන් ගන්නෙ හොඳ ධානාංග දෙකක් විදියට. ඒ විතක්කය යම් වෙලාවක අපේ හිතේ වැඩ කරනවා නම් අපිට කවදාකවත් සීන මිදේ නැගෙන්නේ. එනේන ආරමුණ මෙනෙහි කර. විතක්ක කියලා කියන්නේ මෙනෙහි කිරීම. එතකොට ඒකට කියන්නේ හොඳ කෘත්‍යයක්. ආස්වාද කරනකොට ආස්වාද වශයෙන් මෙනෙහි කරනවා ප්‍රසආස කරනකොට ප්‍රසආස කියලා මෙනෙහි කරනවා පින් වෙන වෙලාවදී පින් වෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙන වෙලාවදී හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරනවා. යනකොට එනකොට කනකොට බොනකොට හැකි තාක්ෂණයට අරමුණ භාවනාවට දැන්වා විපස්සනාට දැන්වායි කියලා කියන්නේ අරමුණ මෙනෙහි කරන එකයි කියලා සාරලව කියන්නේ. ඒ නිසා එතන විචක්ක කියලා කියන්නේ ප්‍රථම ධානයේදී හොඳ ධර්මයක්. හිත වෙන තැන් වලට නොගියේ ඒකටම ලක් කරන්න අපි කියනවා නම් උදේ පාන්දර පන්තියක් පටන් ගත්තාම ඒ ගුරුවරයා නැත්නම් ගුරුතුමිය පන්තින කට ඉරන් අඩ ගන්නවා. නම් අඩ ගහනකොට ඒ අදාළ මුද්දලේ අත උසලා ප්‍රකාශ කරනවා ඔව් මම පෙනී ඉන්නවා මම කායික වශයෙන් මෙතන ඉන්නවා කියලා. ඒක නම් අඩ ගන්නේ. නාය අත විශ්ව නැත්නම් කවුරු හරි එතන නාව බවට ලකුණු කරනවා. පාර්ලිමේන්තුවෙත් වගේ කරනවා. ආන්නේ ඒ විදිහට නම් අඩ ගැහිලා තමයි මේ පිටක්කේ කියලා කියන්නේ. ඒ වගේම අපි කියනවා මේ වගේ උපාසක පිරිසක් කියලා. ඒ ඔක්කොටම අපිට කියන්න පුළුවන් උපාසක කියලා. නමුත් අපි කෙනෙක්ගේ නම කියලා කතා කරොත් රසවලා කියලා ඒ අර උපාසක කියලා කිව්වට වැඩිය නම කියලා කතා කරුවොත් අර පුද්ගලයා දැනගන්නවා මම පිළිබඳව නම් දැනගෙනයි මේ කතා කරන්නේ. ඒකෙන් කියනවා දැන් මං අහුවෙලා. උපාසක කියලා කතා කරා නම් එතකොට පොදු නමක් තියෙනවා. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසආස දෙකේදී ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ප්‍රස්වාදයේ ප්‍රස්වාදයේ වශයෙන් වෙන් වෙන් වශයෙන් මෙනෙහි කරන දානවනම් දක්ෂණම් ඒක වටිනාකමක් කියනවනම් වෙන විදිහට කියනවා විතක්කය හරියට හසුරවන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ජීවිතේ කවදාකවත් ප්‍රතිවිච්ඡ තාලෙට විතක්කයෙන් විචාරේ වෙන්නේ ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන්කොට දැනගන්න පුළුවන් ආන්නේ විදිහට ආස්වාද ප්‍රස්වාදයෙන් වෙන්කොට දැනගත්තේ නැත්නම් මේ විපස්සවාදයේ කියන අපේ විචාර බුද්ධියක් දිගට යන්නේ නැහැ ඒකෙදී මෙතන විතක්කේ බොහොම වටිනා උපකරණයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. විචාරය කියලා කියන්නේ විතක්කේට කියනවා සාමාන්‍ය අභිනිරෝපණ ලක්ෂණ කියලා. අරමුණට හිත නංවන ලක්ෂණ. විචාරය කියලා කියන්නේ අනුමච්චන තේන නැත්නම් ගිය අරමුණ පිළිමදිනවා. අත ගන්නවා. අත් දකිනවා. අත් විඳිනවා. අපි ආස්වාද වශයෙන් ආස්වාදයේ මෙනෙහි කරලා අතාරින්නේ ඒ ආස්වාදයේ අත ගන්නවා. අතගාල බලනවා හිතින් ස්පර්ශ කරලා බලනවා අත් විඳිනවා අත් දකිනවා එතකොට අපිට පුළුවන් වෙනවා ආස්වාසේ අතගාපු හිතට වැඩිය ප්‍රසවාසේ අතගාපු හිතේ මෙන්න මේ වෙනස්කම තියෙනවා ආස්වාසේ අතගාන දිගට දැනෙනවා ප්‍රසවාසේ කෙටිවට දැනෙනවා ආස්වාසේ සීතල දැනෙනවා ප්‍රසවාසේ උණුසුමට දැනෙනවා ආස්වාසේ බොහොම කීකරුවට දැනෙනවා ප්‍රසවාසේ බොහොම හිතුවක් ආර්චංචල කම්පන සලන ලලන ලෙලන ගති සහිතයි කියලා අත්කාපු කෙනාට කවදාකවත් ඒක අත්විඳින්නේ නැතුව අතාරින්න බෑ. එහෙම නැත්නම් ලබ්බාඳුරන්නේ නැහැ, කූලාඳුරන්නේ නැහැ වගේ ලබ්බට තිබ්බට කුහුලට තියනවා කියෝ වගේ ආස්වාද ප්‍රසවාස කොච්චර දෝ යනවා කොච්චර දිගාරයක් ගානකොත් නැහැ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසකුත් නැත්නම් ඒ කියන්නේ විචක්කය සිදු වුණා මෙනේ කිරීම සිදු වුණා විචාරයක් නැහැ එනිසා විචක්ක විචාර දෙක උගා හොඳ පැත්තට දාලා මිත්‍ර ස්වරූපයෙන් පාවිච්චි කරනවා අරමුණේ නීවර ධර්ම නැති කරලා ඉස්ලාම අරමුණ මූලට මූල දාලා පියාගන්න. ඒකදී හොඳ ලක්ෂණ ප්‍රකාශයක් මහදීසාරද ස්වාමීන් වහන්සේ විසින් මතක් කරන එක සමහර විට බහුසුත භාවයේ සඳහා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති මතක් කරන්නේ යම් වෙලාවක සමත අරමුණක් ඉදිරිපත් කරගත්ත යෝගාවචරේ අපි කියමු ආනාපාන ඉදිරිපත් කරගත්තා. ඒ ආනාපානයේ සමත වශයෙන් විතක්කයට නම් වන විචාරයට නම් වන යෝගාවචරය ආස්වාසයක් පාස ආස්වාසය මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් පාස ප්‍රස්වාසය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට හිතවිලි પરම්පරාවට ගියා නම් ඒ යෝගාවචරය හැකිත ආස්තරට ඒ හිතවිල්ලෙන් හිත ගලවලා නැවත තමන්ගේ මූල කර්මස්ථානට ගෙන්න ප්‍රයත්න කරනවා. නැත්නම් කියනවා පිටිවිල්ල වරින් වර කඩ කඩා හෝ ආයෙත් ආනාපානෙ හිත ගේන්නේ කියලා. ඒ කියන්නේ ආනාපානයේ මූල කර්මස්ථානයේ වශයෙන්ම හිතවිල්ල බාධක ද්විතීය කර්මස්ථාන වශයෙන් කලකලා එයින් හිත වෙන් කරලා පුළුවන්තර ආනාපානට මූල කර්මස්ථාන ගේන්න කරන උත්සාහය නැත්නම් ඒකට දෙන උපදේශ කියන සමත උපදේශය කියන්නේ. හිතක් විචාරේ මාර්ගයෙන් නැත්නම් අරමුණ මෙනෙහි කරලා නැවත මූල කර්මස්ථාන ගේන්න කියනවා. විපස්සනාවේදී මේට වැඩිය සියුම් වෙනසක් තියෙනවා. ඒ මොකද ආස්වාසය අමෝ මෙනෙහි කර කර ඉන්නවා. ආය ප්‍රස්වාසයක් කරනවා. ආය ආස්වාසයක් කරනවා. මෙනෙහි කර කර ඉන්නවා. එනකොට හිතවිල්ලක් එනවා නම් ආස්වාසයේ වගේම ප්‍රස්වාසයක් අරමුණ හිතවිල්ලක් අරමුණ. එහෙමනම් තමන් ආපු හිතවිල්ල මෙනෙහි කරනවා දැන් හිතනවා හිතනවා හිත පිට ගියා හිත පිට ගියා මෙනෙහි කරලා ඒක නොදකින්න පටන් කියලා හිතන්නේ මට අනේ ආය ආස්වාද ප්‍රසවාසයෙන් යන්න ලැබේවා කියලා ආපහු අර මූල කර්මස්ථානයේ ඉස්මතු කර ගැනීමේ විශේෂ ප්‍රයත්නයක් විපස්සනා යෝගාවචරයට නෑ ඒක මොකද හේතුව විපස්සනාගත ආස්වාදයක් අරමුණක් ප්‍රස්වාසයක් අරමුණක් ඉතිවිල්ලක් අරමුණක් සද්දයක් අරමුණක් වේදනාවක් අරමුණක් ඔහුට තියෙන්නේ හිතවිල්ල ආවට පස්සේ හිතවිල්ලක් බව මෙනෙහි කරලා ආස්වාද කරන වෙලාවේදී අත ගෑමකට වැඩිය හිතවිල්ල අත ගන්නකොටදී වෙනස මොකද්ද? ප්‍රසවාසයේ අත ගන්නකොට වැඩිය හිතවිල්ල ඇති වෙනස මොකද්ද කියලා ඒ තමයි ආස් මෙනෙහි කරන ලද හිතවිල්ල හිත හිත පිට යාම කියන අරමුණේ විඳින විඳනේ අත්දැකීම සතහන් කරන එක විතරයි ගුරුවරට වාර්තා කරන එක විතරයි තියෙන්නේ. ඒක නිසා සමත යෝගාවචරය විතක්ක ਵਿਚාර දෙක ක්‍රියාත්මක කරනකොට නැවත නැවතත් මූල කර්මස්ථානට ගෙන යීමේ ප්‍රයත්නයක් තියෙනවා. විපස්සනා යෝගාවචරයාගේ එහෙම දෙයක් නැහැ. මේ පොත මෙහෙම පරිවර්තනය කරනකොට මට මුලක් කළාට යෝගාවචරය හම්බෙලා කටයුතු කරන කෙනෙක් වශයෙන් මේක මැත්තේ තවත් දිගට කල්පනාවක් ගියා. එතකොට මම හිතනවා හුඟ දෙනකොට මේ කාරණාව විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද්ද? අපි සමත යෝගාවචරයේ වශයෙන් ආස්වාසේ ආස්වාසය වශයෙන් ප්‍රස්වාසයේ ප්‍රස්වාසය වශයෙන් මෙනෙහි කරන්න උපදෙස් දෙනවා. නමුත් වේදනා දිගට යනවා නම් හිතේ දිගට යනවා නම් ආස්වාද ප්‍රස්වාස ගණන් කරමින් හෝ නැවත ආස්වාද ප්‍රස්වාසයට අමෝරාවේ ගෙනත් තැබීමෙන් හෝ අර හිතවිල්ල අර වේදනාව මගාරවාගෙන සමතට එන්න සමත උපදේශ වෙනවා. විපස්සනාවේදී අරමුණ මූල කර්මස්ථානයේ ආනාපානි සමාධි දෙන්නේ නැහැ කියව කරගෙන යනකොට අර වාගෙම මෙනෙහි කරන්න උපදෙස් දෙනවා. ඒ මෙනෙහි කරන අතර වාරෙදි යම් ප්‍රමාණයකට අරමුණත් එක්ක වැඩ කරගෙන යන යෝගාවචරයට අරමුණ පවතිද්දීම ගොඩ නැගෙමින් පවතිනා වූ හිතවිලි තේට පටන් ගන්නවා. යාන්තමට කයේ පවතිනා වූ වේදනා දැනෙන්න පටන් ගන්නවා. නිතරම අතෝරක් නැතුව පරිසරයෙන් නැගෙන මේ පුංචි ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ඇහිච්ච පළියට ඒ විපස්සනාව කියලා කියන්නේ එලේන ආරමුණ මෙනෙහි කරනවායි කියලා තමන්ගේ මූල කර්මස්ථානේ බහා තබලා අර යාන්තම තමත් වෙන ගණන් නොගෙන යන්න පුළුවන් ප්‍රමාණයේ ආරමුණු මෙනෙහි කරන්න යන්නත් හොඳයි. එතනදී උපදේශය ගන්න තියෙන තමන්ගේ මූල කර්මස්ථානයේ ප්‍රකටව ප්‍රබලව තියෙනවා. නැත්නම් ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා නැතිනාශ වෙලා බංගස්ථාන වෙලා නැත්නම් මූල කර්මස්ථානයේ හිත පවතිද්දී දැනගන්නවා මූල කර්මස්ථානයේ හුරුව මැද මූල කර්මස්ථානයේ මූලට මූල දාලා තියෙදි ශබ්දක් තියෙනවා. නමුත් ඒ ශබ්ද වලින් මට එච්චර බාධාවක් නැහැ. වේදනක් තියෙනවා. වේදනාවලින් බාධාවකුත් නැහැ. නැත්නම් ඒක නොතරිය හැකි වේදනාවක් නෙවෙයි. ඊගාවට හිතවිලිත් තියෙනවා. නමුත් ඒ හිතවිල අන්තර්ගතයක් නැහැ. ප්‍රකට කාමච්ඡන්ද හිතේ ප්‍රකට අතීත හිතේ ප්‍රකට අනාගත හිතවිලි කියලා එහෙම ආරයක් නැහැ. ඔහේ හිතවිලි ආවට ගියාට එනවා. අන්න එහෙම කියනවා නම් මම විපස්සනා යෝගාවචරයේ කියලා ඒ හිතවිලි වේදනා ශබ්ද දැරිය හැකි දේවල් එළවෙනවා මෙනේ කරන්නත් හොඳ යම් අවස්ථාවක තමන් කරගෙන යන භාවනාවේදී හිතවිල්ලක් නිසා අරමුණ අකාමක ආඥාන නැතිනාස් වේලා ඥාන එන ප්‍රබල හිතවිල්ලක් ආවා. මොනද ප්‍රබල වේදනාවක් ආනත ප්‍රබල සාධ්‍යයක් ඇතිවෙනවා. ඒ වෙලාවේදී අරමුණ යටපත් කරන ඔබ ආලමින් අර බාහිර අරමුණ මත වෙනවනම් ඉතින් විපස්සනා යෝග අවශ්‍යද අනිවාර්යයෙන්ම ඒ ප්‍රකට වෙච්ච සත්‍යෝ වේදනාව හිතෙල මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට අකින් කවදාකවත් මට උනේ පාඩුවක් මට මේක නොවේවා මේ හිතවිල්ල හොඳ නෑ කියන නපුරු අදහසින් වඩා හිතවිල්ලෙන් නෙවෙයි මෙනෙහි කරන්නේ. ධම්මේ වෙලාවේ මූල කර්මස්ථානයේ වෙනුවට ඉදිරිපත් වුණා වූ ප්‍රකට ප්‍රබල ආරමුණ විචක්කයට නම් වෙනවා විචාරයට නම් වෙනවා කියන අදහස් තමයි. මෙන්න මේ වෙනස ඉතින් හොඳට සටහන් කරගත්තේ නැත්නම් අර කලින් කියපු අදහස පටලවා ගන්න ඉඩ තියෙනවා. මේක මම ඉගෙනගත්ත තව 100 සැරයක් කියන්නේ. ඒ කිව්වත් ඒක වැරදෙනවමයි ඒ මොකද හේතුව ඒ දෙක අතර තියෙන බොහෝමත් සුළු වෙනසක්. ඉදිරිපත් කරනකොට එහෙම වුණාට විපස්සනා වේදී විචක්ක විචාර බෙනේ ප්‍රයෝජනේ ගන්න පරෝජනේ හරහා. අපිට කරගෙන යන අරමුණ මුල කර්මස්ථානයේ පවතිද්දී කොච්චර බාහිර හිතවිලි වේදනා හස් තිබුණත් අපි ඒව මෙනෙහි කරන කරන් අතර වෙන්නේ මොකද මූල කර්මස්ථානයේ අඛණ්ඩ භාවයේ තියෙනවා. සමතේදී එහෙමයි. නමුත් යම් වෙලාවක මූල කර්මස්ථානයේ විනාශ කරන යට කරන කලාව භාගන එවැනි කර්මස්ථානයක් ආවොත් සමතේදී ඒකට හිත ගියාට නැවත මූල කර්මස්ථානයේ පැමිණීමේ අදහස සහිතයි. විපස්සනාදී එහෙම නැහැ. එහෙම වුණොත් වෙන්නේ අර දෙකී අරමුණත් එක්ක ගැටීමක් ඇති වෙනවා, කෝපයක් ඇති වෙනවා, නොදකින්න අවස්ථාවක් ඇවිත් පහළ වෙනවා. ආ මේක නොවෙන්න වගේ බලා ගන්න වෙන විදිහකට කරන්න පුළුවන් මේ දෙකම දෙර ගන්න පුළුවන් ක්‍රමය තමයි ඇත්ත වශයෙන්ම දෙකී අරමුණක් ආපුවම මොකද කරන්නේ කියන එක. අපිට අහගොත් කරන වෙලාවේ හරියට වාර්තා කරන්න පුළුවන් නම් පුරුණට බොහෝම ලස්සන මේක විස්තර කරලා දෙන්න පුළුවන්. විපස්සනා යෝග අවශ්‍යයක් නම් මම භාවනා කරගෙන යනකොට මගේ ඉතින් දීලා හැකීම දක්න වාරේ නැත්නම් ආස්වාද ප්‍රසවාස දක්න වාරේ දකුණු මේ ධනෙහිසේ වේදනාවක් ආවා. ඒ වේදනාව බොකුණු ගහන වේදනාවක් වුණත් නැත්නම් කපල කොටන විදිහේ වේදනාවක් වුණත් මට විකතෝම ඒ ගත්ත මූල කර්මස්ථානයේ සිඹීලා හැකීම ආනාපානේ පවත්වාගෙන යන්න පුළුවන් කිය හරියට පිළිසිදු වාර්තා කරන ඒක රූප කරන්න කමට අහලක් නැහැ තේරෙනවා. ඒව නැතුව මම මේ මූල කර්මස්ථානේ යනකොට මේ වේදනාවක් ආවේ ඒ නිසා මම මූල කර්මස්ථානේ බහා තබලා වේදනාවට හිත යොදුවා කියනවනම් ඒකට ගුරුවරයෙක් වශයෙන් කියන්නේ මේ බහා තබන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අතුරු ආන්තරාතිය ජීව තමන්න මූල කර්මස්ථානේ ඉන්නවනම් දිගටම යන්න පුළුවන් දිගටම යනවායි කියලා කියන්නේ මේ විචක්ක විචාරය ඒකටම යොදවාගෙන යන්න පුළුවන් එතකොට පමණයි යෝගාවචරයට මේ මූල කර්මස්ථානයේ 11 ආකාරයේ දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. වෙන විදිහට කියන්න පුළුවන් මූල කර්මස්ථානයේ අප්‍රකටයි ද්විතීය කර්මස්ථානයේ වෙන්න නැත්නම් බාධකය වේදනාව ප්‍රකටයි. එනවන මූල කර්මස්ථානයේ අමතක කරලා අර ප්‍රකට වූ අරමුණට ගියොත් නැත්නම් යාජිතුමයි කියලා නීතිය දැක්කොත් අපිට මූල කර්මස්ථානයේ සියුම් අවස්ථාව දැක ගන්න හම්බෙන්නේ. ධූරේ සාන්තිකයේදී මූල කර්මස්ථානේ දුරේ තියෙනවා. අර බාධක ධර්මයේ සම්පිකේ තියෙන ළඟ තියෙනවා. ඒ තියෙද්දි වෙන සංගතිය මොකක්ද කියලා දැනගන්න පුළුවන් ශක්තිය විපස්සනාවේදී අවදිමත්ව තියෙනවා. ඒ මූල කර්මස්ථානේ අමතක කරන්නේ නැතුව යන්න පුළුවන් නම් බොහෝමත්ම හොඳයි. නැත්තම් මූල කර්මස්ථානේ සීල ප්‍රේණිත අවස්ථා මූල කර්මස්ථානේ ප්‍රිය අප්‍රිය අවස්ථා දක්වන්න හම්බ වෙනවා. ඒ විදිහට 11 ආකාරයේ දකින්න වෙලා වෙනකොට අනිවාර්යයෙන්ම මූල කර්මස්ථානයේ තියෙන්නේ තව අරමුණක් එක්ක හේතු කරමින් රණ්ඩු කරමින් කරදර කරනවා. එනස 11 ආකාරයෙන් දක්වන්න හම්බෙන්නේ. ඒක නිසා යෝගාවචරය මුල් මුල් අවස්ථාවේදී නම් සමතේ වගේම මූල කර්මස්ථානයේ ඉස්මතු කරගන්න නීවරණ යටපත් කරන්න උත්සාහ කළාට විපස්සනා යෝගාවචරය ඉදිරියට යනකොට මේ විචක්ක විචාර දෙක පාවිච්චියේ සුඛ නම් මේ බවක් තියෙනවා. තමන්ගේ භාෂාවට හසුරවා ගැනීමේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් එනේන අරමුණ පාස මෙනෙහි කිරීමට කඩාපයින් පටන් ගත්තොත් මූල කර්මස්ථානයේ අනිකුත් අරමුණු සාපේක්ෂව ඒවා සියදී පවතින කප්පේ දැක ගන්න බැහැ. කෙසේ නමුත් සමපේදීෝ විපස්සනාවේදී මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කිරීමට ඇති හැකියාව තමයි මේ සල්ලක්ෂණය මෙනෙහි කිරීම මනසකාරය කියන එක සඳහන් කරන්නේ. ඒ නිසා විතක්කය තමයි අරමුණට හිත නංවන ගතිය ඒ අනුව අරමුණ පිළිමදින අනුමජන ගතිය, අත්විඳින ගතිය, රස විඳින ගතිය තමයි විචාරය කියලා කියන්නේ. මේකට උපමාවක් දෙන්නේ බඹරෙක් ඇවිල්ලා මලේ මලේ වහන එක විකක්කේ නම් ඒ මතේ මලේ තියෙන රොන් මත එහෙම ඇවිදි මේ රොන් එකතු කරන අවස්ථාව විචාරය. මලට වහලා මල වටේ රවුමක් දෙකක් ගිහිලා අර බඹර පැත්තේ මේ මේ පරාග පැත්තට පරාග ටික එකතු කරනවා. ඊට පස්සේ ඊගාමලට යන මලට වහනවා කියන විචක්කේ මලට වහලා ඒක තියෙන ඒ පරාගයට එකතු කරන පැණි ටික බී ගන්නවා කියන්නේ විචාර. එහෙම නැත්නම් ගෙඩියට හෝ ගාන්ටාරයට හෝ ගහනවයි කියන්නේ විචක්කය. ඒකේ හ්ම් ගාලා යන දෝකාර සද්දේ කියනවා විචාර. ගෙඩියට ගහුවොත් එක විචාරයක්. කාන්තාරයකට ලෝහයකට ගහුවොත් එක විචාරයක්. ඒව දෙකේ ශබ්ද වෙනස තමයි ගහන එක එකම දීයකින් ගහුවට ලෝහ දෙකක් නම් ලෝහ දෙකේ ශබ්ද දෙකක්. මේ විතර ගොඩාක් උපමා දීලා තියෙනවා මේ විතක්ක විචාර කියන දෙකේ. මේ ටික නෙවෙයි ඇත්තට මේ අද වනට සම්බන්ධ වෙන්නේ මෙච්චර විස්තරයක් අතර දෙන්න යන්න බැරි නිසායි ඒ විස්තරය ගෙන අර බෑවේ අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක ප්‍රථම ධානයේට හිත නංවන වෙලාවේදී ප්‍රධානම අලවංගුවක් වාගේ වාංගු කරන්න ගොඩාක්ම උදව් වෙන ධර්මතාව දෙක. නමුත් ප්‍රථම ධානයේ ඇතුළෙදි මේ දෙන්න ඔලුව උසන්න පටන් ගන්නවා. ධානයේ ඉන්නකොට තියෙන පාය සමවැදිලා. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක ඔය ඡන්දේ කාලේ ඒ අපේක්ෂකයට ගොඩාක් ළඟින් උදව් කරපු මිනිස්සුયો ඒ අපේක්ෂකයා දිනුවට පස්සේ අර අපේක්ෂකයාට අල්ලින වාදයක් වෙනවා. අල්ලිම කරදරයක් වෙනවා දිනවත්ටි අපිනි අපි කියලා ආරමණයට මොනම දෙයක්වත් කරන්න දෙන්නේ එයාට ගිහිල්ලා නීති දාන්න පටන් අරගන්නවා මේක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ අපි තමයි කෙරුවේ කියලා අන්තිමට ඇත්ත වශයෙන්ම ඉස්සලම දොර වහන්න සිද්ධ වෙන්නේ අර ළඟ මේක පෙහෙල්කයෝ දෙන්නවට ළඟ. ආන් මේ වගේ මේ විචක්ක ਵਿਚාර දෙක අනේකොත් බාධක ධර්ම දුරු කරලා තමයි මේ ප්‍රථම ධානය කියන ඒ සත්‍යයටපත් කරාට පස්සේ මේ දෙන්නගේ වැඩිම අඳුර පාන එක තමයි. වැඩිම අංග මුත්තන එක තමයි. එදා ප්‍රථම ධානයේ පොඩ්ඩක් දුර්වල වෙච්ච ගමන් ඔය විතක්ක ਵਿਚාර දෙක ඡන්දපරක විදිහට උස්සනවා. ඒක නිසා මේකෙදි සඳහන් කරලා තියෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක යදේව යදේ වත්ත විතක්ක ਵਿਚාරිතං ඒතේ නේතං ඕලාරිකං අකායති මේ දෙන්න ප්‍රථම ධානයට ගිය කෙනාට ගොඩාක් ගොරෝසුට පේනවා. එක දවසක් මට මතකයි නිකන් විහිළුවට මම මේ මතක තියාගෙන ඉන්න හැටි. අපි ඔය අපේ ගංගෙන් ගහගත්ත අපේ ගෙවල් තියෙන පෙරදේ මල්ලක්. අපි යාළුවෝ ටිකක් ඇතුළේ බයිසිකල් පදින්න පුත් වෙලා ලොකු මඤ්ඤොක්ක තෝගයක් සම්බන්ධනේ. ඒ දාතල් හල්ලි ගන්න මල්ලක් කරන්නේ බයිසිකල් පුත් දෙන්න අපි ඕකට යන්නේ. හරි ගන්න ගිහිල්ලා ඉතින් බයිසිකල් පදිනවා බයිසිකල් පදලා මහන්සි වෙච්ච වෙලාවේ සතිය දවසක් ගහක් කරගෙන ගිහිල්ලා අර මඤ්ඤෝක පාසල විකාරගෙන කොල්ලෝ දෙන්න අද කනකොට ඒ අහලෙන් ගියා මම හිතන්නේ කියලා තමයි. වැඩගත් පැයේ මිනිස්සෙක් වෙන්නේ කොහොම හරි විවේකයෙන් ඉන්න ගම එමේ ඊට මනුස්සයා කිට්ටු කරා. කිට්ටු කරා පස්සේ ඉතින් අපි කොහොම අඤ්ඤෝක ටිකක් අමු. ඒ මනුස්සයා මඤ්ඤෝක කකා ඉන්නකොට ඒ හරි අර ඉඳක් කකා ඉන්න කොල්ලෝ දෙන්න එකයි ළඟ හිටගත්තා. ඊට පස්සේ අපි මොනක් කකා දාගෙන අර මනුස්සයා කතා කරලා සම්සල යනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඒ කොල්ල යන්නේ මම මේ කනකන් උට එන්නකොයි වදන්නේ මෙතන ඉඳගෙන ණයක් වෙන්න එපා කිව්වා අපිට. මේ මිනිස්සුත් ඉතින් ධාවේ ඒ කාලෙක තමයි. ඒ ධාවේ මන්නව දීපපත් කතා කරේ නෑ. අර කණ්ඩායම් මිනිස්සයා තමයි ඊගාට මිනිස්සුන්ට පොම්බයි. අපිට දවස් ගාණක් ගියා ඒ වෙච්ච සිත් ඇත්තටම අපිට ලාභයි වැඩේ මොකද අර ප්‍රත්‍යාපු ළමයි දෙන්න ඒ බැලු ගල්මතෝ වැඩ හැලියඳගෙන ඉතින් මොම දුටුවකට මෙතන ණයක් කරන අපිට ණය නැති යනවා කියන්නේ කිය අර කොළ දෙන්න තේරවා ගන්න. ඇත්තම කොළ දෙන්න කියන්නේ. ආන්නේ වගේ Tamanට ඒ තත්තරපත් වෙන්න උදව්පකාර කළා නම් කවුරු හරි ඒ මනුස්සයා අංගයේ ඉඳලා කන ගන්න පටන් ගන්නවා. ඉතින් අර පරදින තාක්කල් නම් ওই ප්‍රශ්නේ තියෙනවා. දිනෝ දවසේ උපේක්ෂිනවා. උන් ඕක ඔය තාලයට වැඩි දෙනකොට තුනක් යන ගියාට පස්සේ ප්‍රථම ධානයේ ධානයට සමවැදිච්ච ගමන්ම තියෙන අර ප්‍රේමණීය తত্ত্বය එහෙම නැත්නම් සම්තුෂ්ටි කර සම්පatti කර ගත්තේ සුළු වේලාවකින් පුරුද්දයක් පාඩපත් වෙනවා. පස්තුනාට පස්සේ ප්‍රථම ධානයේ ලබා දීමට වෙහෙස නොබලා කටයුතු කරොත් ළඟම හිටපු හින්ත යොදෙන්න වෙන මේ විතක්ක ਵਿਚාරක කොළුසන. පොළොව ඉස්සරපස්සේ යෝගාවචරයට මතක නැති වෙනවා ඇත්තටම දැන් විතක්කේ නගින්නේ මූල කර්මස්ථානයේද එහෙ නැත්නම් කාම කාම සංකේතද ඇත්තටම මේක මූල කර්මස්ථාන වගේම කාමච්ඡන්දේ හිත නගිනවා. ව්‍යාපාදේ හිත නගිනවා. තීන මිද්දේ හිත නංගනවා. විචාරය එනියට මතක් කරලා දෙනවා මේ ප්‍රථම අධ්‍යයනවල ශබ්ද ඇහෙනවා. මේ ප්‍රථම අධ්‍යයනවල හිතවිලි තියෙනවා. මේ ප්‍රථම අධ්‍යයනයේ ඉන්නකොට ශබ්ද වේදනා දැනෙනවා. ඒක ජීවිතයකොටම ආයතන ප්‍රතිවර්ධන හිතවයි. කරනකොටදී ආයතික වේලාවක් කරනවා ධ්‍යානෙ නැගිටින්න හිතමු. පැයක් විතර යනකොට ධ්‍යානයේ පවතින හිත අඩුයි විචක්ක ਵਿਚාර දෙකෙන් නන්නත්තර වෙච්ච හිත වැඩි. ආනෙතෙන් දැනුත් යෝගාවචරය තේරෙනවා මේ විචක්ක ਵਿਚාර දෙක හරිම ගොරෝසුයි. හරිම ඡණ්ඩයි පරිසයි. ආනෙ එතනදී ඒ යෝගාචරය පැයක් පමණ ධ්‍යානෙ හිතන ධ්‍යානයක සමවදින වේලාවේදී පවතින ප්‍රේමණීය තත්ත්වය ඒ සම්පත්තිකට සම්පූර්ණ කර තත්ත්වයක් ධ්‍යානෙ නැගිටින්න හදනකොට අර ධ්‍යාන හිතක්ද නැති හිතක්ද කියලා හිතා ගන්න බැරි තරම් මේ විචක්ක ਵਿਚාර දෙක අහක යන පාරේ ලන්දේ තියෙන ගුණ පාර පැදලා දාන ගතියක් ඇති කරනවා. අන්න මේ ආදීන වේදකව තමයි මෙන්න මේ තුන්වෙනි පරම දිට ධම්ම නිබ්බාන සුඛ වාදී කතිය විදිහට මේ අවිතක්කං අවිචාරං සමාධි සම්පීති සුඛං කියනවා කොච්චර හොඳද කියලා හිතනවා මේ විතක්ක විචාර දෙකෙන් තොර වූ සමාධියෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ පමණක් මට ඇත්තම් මෙන්න මේ ටික දකින්න නැතුව දෙති අධ්‍යානයට ගියාට නැත්නම් ආ ප්‍රථම අධ්‍යානයේ ආදීනව නොදැක දෙති අධ්‍යානයේ ගියාට ඒ කවදාකවත් මේ අනිදාත් අධ්‍යාපනය දුන්නා වගේ කිසි නම්බුකාරමක් නැවත් නාකමක් සායවික වටනකමක් වැඩේ. ඒ නිසා මුදුවර විකක්ක විකාර දෙකේත් ආවෝ මේ ඡන්දපංස ගතිය අඟ උසන ගතිය අඳුර පාන ගතිය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මට අනේ විකක්ක විකාර දෙකෙන් තොර සමාජී සම්පී පිටුකා සමාජයෙන් හටගත් ආ වූ සමාජයේ විසින් දඬ කරන ලද්ද ආ වූ ප්‍රීතිලෝක සහිත වූ ත්‍රිත්‍ය ඥාන ලැබේවා කිය වෙන භාවනා කරන්න ඕනේ ඒ භාවනාදී මෙනේ කිරීම නැහැ හිතක් අවිචාර දෙක නැහැ. එතකොට හිත සමවදින්නේ අවිතක්කං අවිචාරං සමාධිකං වේදිනවා. මේක සමතේදී අද මේ මම ඉස්සර කරන කර්මත මුතුමෙතම පොත්වල ලියලා දීලා තියෙනවා. මේ මෑතකදී මේ භාවනා සම්බන්ධයෙන් කිව්චි ප්‍රබුද්ධ භාවයෙන්. නමුත් මේක වැඩි දුකක් විස්තර වටිනා ගැඹුරක් තියෙනවා ඒකස්සනාදී මේක වෙන හැටි. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ආරම්භයේදී යෝගාවචරයා සම්මුතිය අනුව පින්දීම පින්දීම වාසේ හැකිලිම හැකිලිම වාසේ ආස්වාදේ ආස්වාදේ වශයෙන් ප්‍රස්වාදේ ප්‍රස්වාදේ වශයෙන් වම වම වශයෙන් දක්න දක්න වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කළ ලොකු ප්‍රයත්නයක් කරලා ඒ මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා තියාගන්න. අන්නේ මූණට මූණ තියාගැනීම කියන්නේ මඤ්ඤකකට ඉස්සලා ඉඳගත්තු මිනිසයා වගේ මඤ්ඤක කන කට්ටියගේ ආරක්ෂාව සලසලා දෙන්නේ පිටින් එන කට්ටිය එලවන්නේ එකක් ඔය තරම් කියනවා. මම කියනකොටම පසු නොබලන්නේ ප්‍රමාද නොවි වහාම වම තියෙනකොටම වෙනේ කළොත් ඒක ඇති සැටිය ප්‍රතිකේ දැකලා පුළුවන්. වෙනත් හිතක් විකාර පහළ වෙලා හිත නන්නතර වෙන්න ඉතල තියෙන වමේ වම ස්වභාවය. දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා තියෙනකොටම වෙන දේවල් වලට නොතබ එතකොට හිතක් ඒ විසින් අරමුණටම හිත අභිනිරෝපණය කරන අංගය. පින්දීමක් ඇති වෙනකොටම උණු උණු වෙන. එතෙන්දි මතක් කරන්නේ සත්‍යච්ච යකඩේ තියෙන වාගේ වත්ච්ච වෙලා යන තරම්. නිවුනොත් ඒකේ අරමුණේ ඉන්නකොටම මෙතනත් අප්‍රමාදයට විශාල ආත්‍යක් තියෙනවා. එන්නකොටම එහෙම වටපිට නොකල තෙපර නොපා දෙලින්ම මෙහි කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අරමුණේ निराවුල්ව එල්ල කිරිටික වගේ දුවාගත්ත ගමන් එලකෙවිටික වගේ කලවන්න නැතුව වුම් නැතුව අරමුණ දැක් ගන්න පුළුවන්. ඒකවල දකින්නේ ඒ පිළිල හැකලීමේ ආස්වාද ප්‍රසවාසයේ වමේ දකින්නේ සාධාරණයි. දැන් මේක බැලුමක් වාගේ, දීයක් වාගේ, නූලක් වාගේ, එහෙම නැත්නම් දොරක් වාගේ මොකක් හරි කියලා සතහන තේරෙනවා. මේ සතහන දැකීමෙන් ඔන්න පළවෙනි වතාවට අරමුණයි සිතයි සම්පාත වෙනවා උන්ට මුල දාලා හිටිනවා. මේ එක්කම තවත් එක චිත්තක්ෂණයක්. මේ අරමුණටම විතක්කේ නැග්ගාන පළවෙනි චිත්තක්ෂණයෙන් දෙවෙනි චිත්තක්ෂණයට හිත්තේ අරමුණේ ඇති වෙන වෙනසට අපි කියන ආකාරය කියලා. එන්නේ ඊට සිද්ධ වෙනවා වේගයෙන් සිද්ධ වෙනවා කුපුරු ගහමින් සිද්ධ වෙනවා රැලි මාලා නංගමින් සිද්ධ වෙනවා කියලා අර පළවෙනි සතහන දෙවෙනි චිත්තක්ෂණය බලනකොට ඒකම නේ. ඒසා සතහනේම ප්‍රගමණයක් වැඩි විස්තරයක් ගැඹුරක් අතුලාන්තයක් තමයි ආකාරය කියන්නේ. උපමාවට කියනවනම් සාමාන්‍ය කැමරාවකින් ගත්ත සූදාකහනක තියෙන ඒ චිත්තක්ෂණය පවතිච්ච හරක් කරනවා. නමුත් වීඩියෝ කැමරාවට ගත්තොත් ඒ චිත්තක්ෂණය ඊගා චිත්තක්ෂණයට ගන්නවා. ඒක පොඩි චිත්තක් වෙනවා. ඊගා උත්තරාම ඒකදී පොඩිස්සක් කරනවා. දිගට යනකොට මෙන්න ආකාර පේනවා. මේ මිනිස්සයා හයියෙන් කතා කරන කෙනෙක්ද, හිමීට කතා කරනද, hina වෙනකොට කොහොමද, යනකොට කොහොමද, එනකොට කොහොමද කිය අර මේ නිශ්චල ඡායාවකට වඩා ඒ වීඩියෝ පටයක තියෙන විස්තර බොහෝම වැඩි. ඒ වගේ ඉස්සල්ලාම විතක්කේ නැගපු ගමන් අපි සතහන හෝ දැක ගන්නත් ඕනේ දකින්න පුළුවන්. ඒ දැකපු සතහනටම දෙවෙනි සැරේටත් හරියටම එල්ල කළා ඉද්දොත් තුන්වෙනි සැරයක් හිටියොත් හතරවෙනි සැරයක් හිටියොත් නැත්නම් චිත්තක්ෂණ රාශියක් එක දිගට ගියොත් ඒ සතහන කාලානුකූලව අවකාශයේ පැතිරී යන හැටි වෙනස් වෙන හැටි අපි කියන ආකාරය. මෙන්න මේ සතහන සහ ආකාර ඇසිතා ආනාපාන දැකීම තමයි 11 ආකාරය කියලා කියන්නේ. මේ සතහන සහ ආකාරයේ ඇසිතා පිළිබිඹු හැකලීම දැක්කම අපි කියන 11 ආකාරය දැක්කා. ඒ දක්ෂින තාක් කවදාකවත් ධාතු මනසිකාරය පැත්තට හිත නැමෙන්නේ නැහැ. ඒක නිසා මුලින් මුලින් වේගයෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යලවන්න කියලා කියන්නේ ඒ අතරමැදට වෙන විචක්ක වෙන විචාර වෙන කල්පනා ඉද දෙන්නතු අරමුණේ හිත පාස්තාවගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා අදුම ගානේ Taman දකින අරමුණ සාතහන් ස්වරූපෙන් කමටහන් දෙනවා මට ඔන්චිලාවක් පැතිනවා වගේ දැක්කා. ඔන්චිලාවේ මැදදී වේගෙන් යනකොට යනකොට වේගය අඩුයි. නැත්නම් දොරක් ඇරෙනවා වගේ වගේ දැක්කා. ගලුමක් පිම්බෙනවා ඇතිනවා වගේ දැක්ක ආදි වශයෙන් ඒ සතහනක රූප සතහනක නිදර්ශනයක් සහිත ඒක කාලය අනුව වෙනස් වෙන හැටි සතහන් ආකාර දෙකක දැකගෙන එක චිත්තක්ෂණයක් තියෙනවා. අරමුණට ඒ තරම්ම ලං වීම නිසා ලං වෙන්න වෙන්න වෙන්න ආකාර වේග වෙන්න පටන් ගන්නවා. ඒක හොඳට යෝගාචර තියෙන කාණ්ඩා ශක්තියට අවුච්චයකට කලක් වගේ හොඳට මරුණ සමීපස්ත වෙන්න පටන් ගන්නවා. සමීප වෙලා වෙලා වෙලා මේ විචක්ක විචාර දෙක උත්තර වත් වෙලා හිතට අරමුණ වේගයට හා සමාන වේගයකින් විචක්ක විචාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට අරමුණයි හිතයි යාවේ. අරමුණට හිත වැද ගැනීමක් කියන එකක් සිද්ධ වෙනවා. මෙන්න මේක වෙනකොට අන්න අර විචක්ක සතහන් සහ ආකාර දෙක හැදෙනවා. ඊට පස්සේ මේ කරාට ආරම්භ ඒක තමයි විචක්ක විචාර දෙකේ රූප සංවේ වූ සමාජිත වූ ප්‍රීති සුඛයක් විපස්සනා යෝගාවචරයටත් ලැබෙනවා. ඊට පස්සේ යෝගාවචරය මෙහෙ කරන්න උත්සාහ කරාට මේ එකාටකින් අපුඩි ගන්න හදනවා. කිසිම ප්‍රයෝජනයක් එන්නේ ඒ වගේම ආසක හුලකට ගහනවා. ආසේ චිත්‍ර අඳින්න හදනවා වගේ කැන්වස් එකක් නැතුව අර විචක්ක විචාරදී වැඩ කරන්න කියලා. නැත්තම් මෙහෙ කිරීම අල්ලන්න නැතුව යනවා. අන්නේ අල්ලන්නේ නැතුව යන වෙලාව යනකම් යෝගාවචරය මේ වෙන සංගතිය දන්නේ නැත්තම් මේ මොකද මේ උනේ මම ඉස්සලම සාධාරණ දැක්කා ඊගාට ආකාර දැක්ක සතන් ආකාර දෙක ඉක්මවාට පස්සේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන ස්වභාවික ලක්ෂණ ඉන්දිමෙත් එක වගේ හැකිලිමෙත් එක ආස්වාදෙත් එක වගේ ප්‍රස්වාසෙත් එක වගේ තාමත් සමීපව දකිද්දී හැකි හැකි වෙලාවට මේ විතක් විචාර දෙක යොදවනවනම් විතක් විචාර දෙකේ මුදුන්පත් වීමකෝ අරමුණේ අත්‍යන්ත සමීපත්ව වීමකුත් සමගම ඒකයි අරමුණයි එකිනෙක බල්ල දෙන්නේ කාකට වටන වගේ එකිනෙකට බැඳලා. බැඳගත්තට පස්සේ සතහන් ආකාර දෙකක් හැලෙනවා විචක්ක විචාර දෙකක් හැලෙනවා. මෙන්න මෙතනදී යෝගාවචරය අඛණ්ඩ සතියකින් ගත කරේ නැත්නම් ඒකාන්ත මෙතන දැන් මට සතිය නැතිලා අරමුණේ හිත ගිලිහිලා. සමාධිය නැතිලා මගේ හිත නන්නස්කාර වෙලා කියලා මේ යෝගාවචරයට කමඨාන සුද්ධ කරනකොට කියා ගන්න බැරි වෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක වැඩි කරමින් අරමුණ හොඳට සමීකෂ්ඨ කරමින් සිද්ධි බවුල කරමින් උත්සන්න කරමින් යන වේලාවේදී ඒකේ සතහන් සහ ආකාර සියල්ලම දැන ගැනීමට යෝගාචරය උනන්දු වේ යුතු අතර ඒ සතහන් සහ ආකාර හොඳට උත්සන්න වෙනකොට ඒක ඇතුළත තේින තියෙන්නේ ලොකු සාධි වචන කියනවා චලනේ පමණයි. පුදුමාකාර චලනයක් පේනවා ඒක හරියට කියනවා නම් වැස්ස වෙලාවකට වතුර කඩකට වැහි බින්දු වැටෙනවා වාගේ. රාත්‍රියේකට විශාල වශයෙන් කණමැදිරු එලිත් වෙනවා වාගේ. විශාල චලන ගොඩක් නැත්නම් ටෙලිවිෂන් එක ඒ වැඩසටහනක් නැතුව ටික කරන වෙලාව වගේ විශාල චලන පේන්න පටන් ගන්නවා. ඒකෙදි මේ පිම්බෙන වාරේ මේ යකින වාරේ මේ වම මේ දකුණ මේ මුල මේ මැද මේ අග මොකක්ද වෙන විදිහකට සටහන් ආකාරය නැහැ. අන්න එතනදී මේකේ පටලයි. මම මේ වචනේ භාවිතා කරන උගවගෙන විවිධ වචන කියන නමුත් මට ඒක ඉබේම කියවන දේ තමයි මෙනේ කිරීම හැලෙනවා පචන මෙන්න මේක දැකගත්තා නම් මේකට කියන්න පුළුවන් විපස්සනා දෙතිය ධ්‍යානය කියලා විතක්ක විචාරාන රූප සම සමාධිකං පීති සුඛං ඒකෝත්තිත්තස්ස ඒකෝදි භාවං ඇති ඕක ගන්න නැති වුණොත් ඊට පස්සට විපස්සනා සිද්ධ වෙනවා නමුත් යෝගාවචරය අලකොල මිනකොල ගන්න නැති මිනිසෙක් වගේ සීමාව දන්නේ නැතුව වැඩ කරන කෙනෙක් වගේ තමයි භාවනාවේ තියෙන විචිත්‍ර භාවය. භාවනාවේ තියෙන හරි මේ සත්‍ය භාවය. විචක්ෂණ භාවය නැතුව. ඒ නිසා මෙන්න මේ ටික තමයි කමඨාසුද්ධ කිරීමේ වැදගත්ම කොටස. මින් එහාට ඇත්තටම ගුරු ඇසුර පමණක් තිබුණත් නැහැ. මෙන්න මෙහෙමයි මම මෙනේ කරුවේ මෙන්න මෙහෙමයි මට සටහන් වෙන්නේ මෙන්න මෙහෙමයි ආකාර වෙන්නේ මෙන්න මේ සටහන් ආකාර ශීඝ්‍ර වෙන්න පටන් ගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකදී ඔන්න මෙනේ කිරීමේ අවශ්‍යතාවය නැතුව ගැනත මෙනේ කරගන්න බැරුව ගියා හිත නමුත් අරමුණේම හිතියා නැත්නම් සතිය තිබුණා සමාධිය තිබුණා කියන්න නම් යෝගාචර සමගේ භාවනාව අදහන් භාවනාව විශ්වාස කරන්න ඒ විශ්වාසය නැතුව අර සති සමාධිය තියෙද්දි අරමුණ විස්තර කරන්න බැරි වෙලාවත් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අලී අවුලකට පත් වෙනවා හිත එකක් වුණ ඇතිවෙනවා ගැස් වෙන්න පටන් අර ගන්නවා ශරීරේ নানা ආකාර විලෝපන පහළ ඒ නිසා මූලක පටන් සති සමාධිය වැඩි වෙන යන අතර වාර්ධ්‍ය විචක්ක විචාර දෙක නියමතන යෙදීම ඒක හරියට වෙලාවට හැලෙන වෙලාවදී හැදුවා කියලා දැනගන්න එක කූඩල්ලෙක් දැන් කට තිබ්බ දැන් මේ බිව්වා ලේදුවට බිව්වොඩල හැදුනා දැන් මතුරුවේ කට තිබ්බා මේ මදුරුව විදගෙන විදගෙන ගියා දැන් දීපිවට පස්සේ ඌ ගියා දුරැංගේ ටිකක් හැදුනා ඒක ගානට ඉහිලා ගියාම ඒක කුක්කෙන් ගලවිලා ගියා ආය ලනු කැල්ල කියලා තිබ්බට ගහේ තිබ්බට වැඩන්නේ ආන්නේ වගේ මේ විතක් විචාර දෙකේ යෙදෙන තැන මෙතනයි වැඩකර ප්‍රමාණය මෙච්චරයි හඳුන්වා පස්සේ මෙන්න මේකයි කියන එක දැනගත්තම ප්‍රථම ධ්‍යානෙල ද්විතිය ධ්‍යානෙල සමතේ වැඩ කරා වගේ විපස්සනා වේදනම් ප්‍රථම විපස්සනා ප්‍රථම ධ්‍යානෙ ඉඳලා ද්විතිය ධ්‍යානෙ ගියා වගේ වෙන විදිහේ කරන සම්මතන ඥානයටපත් වුණා කියලා හරියට මායේ සීමා දරගන්න පුළුවන්. අන්න එදාට තමයි කියන්න පුළුවන් ඉන්නේ අපෝ මිසක් විචාර සහිත භාවනාවේ මොන තීර්ථ ධර්ම රූපයක්. මේක නැති වෙච්ච දවස් තමයි භාවනාව පටන් ගත්තේ කියලා පරම නිත්‍ය ධම්ම නිබ්බාණය කියන මේකයි කියලා හිතාන මෙතෙන් දිගේ යෝගාවචර කටකම දෙයියාවක් නැතුව අල්ලමු ගෙතරා එකයි ළඟ ඉන්න නැත්තයි කියන්න පටන් ගන්නවා. ඒ තමයි එතන තියෙන ආදීනවය. අනේ මගේ අම්මා තාත්තට මේක කියලා දෙන්න නැත්තා. අනේ ගුරුවරුම දැනගෙන මේ කතා කරන්නේ මට මේ තේරෙන තරම් තේරෙනවා කියලා පොත් ලියන්න පටන් ගන්නවා. කියන්න පටන් ගන්නවා සාකච්ඡා කරන්න පටන් ගන්නවා. මේ මේ ඊගාදාසේ මනේ කොටක් මම කියන්නේ. මේකේ තියෙන ආදීනයි. නමුත් මුදවට දැනගන්න එකක් විචාර දෙක කියලා කියන්නේ අලවංගුවක් මිස විසගෙන යන දෙයක් නෙවෙයි ඒක ඕන කරන්නේ ගල ගලවා ගන්න විතරයි. අදේට ගන්න එකක් ඒමයි. අලවංගුවේ ගලේ දෙකම අදේ දෙකම පැත්තක දාන්න වෙනවා ගල ගලවලා පස්සේ. ආනේ ඒකට විකක් විකාංගයට තේරුම් ගත්තේ නැති やつ මේක හැමදාම ආවුද මල්ලේ දාගෙන ගියොත් අලිම අවුලකටපත් වෙනවා ඒ නිසා හරියට විකක් කියන්නේ මේකයි විකාර කියන්නේ මේකයි ඒකේ යුතු තැන මෙහෙමයි යදෙනකොට මෙහෙමයි ඒක සංසුප්ති භාවයට අතුරන ප්‍රතික අහලන්නේ මෙහෙමයි හැලෙන්නේ මෙහෙමයි කියන එක දන්නවනම් ඒ යෝගාචරය ඇත්ත වශයෙන් කියනවනම් නොදන්න කෙනාට වැඩිය උපාදීමේ ඕනම ස්වභාවයක් මෙහෙවන්න පුළුවන් පරිපාලන ශක්තියක් ඇති කරන දරුවෝ කොච්චර හඳුනන කලබල වෙන්නේ නැති දෙමව්පිය වේවා. කොච්චර දේවල් පිටයි කිය තමන් අධිකාරිය බාධා කරගන්න නැති පරිපාලකෙක් පාඩපත් කරගන්න පුළුවන්. මේක දන්නේ නැත්නම් වික්ෂෝප වෙන්න නම් අමාරුයි. කවුරු වික්ෂෝප කියලා කියන්නේ මේවා තේරම දැනගෙන මේ කායික කර්ම දැනගෙන බාහිරගත මේක යොදවලා කටයුතු කිරීමේ හැකියාවක් ඇති කෙනෙක්. ඒකයි බුදුහාමුදුරෝ ඒ සංසාර බය දැනෙන සංසාර බයෙන් ගැලවෙන්න මේ කුංචු කුංචු දේවල් දරගන්න. ආනේක සමතේට සම්බන්ධ ටිකක් මම මේ ගුවාන්තරම් විපස්සනාවට බරපතල කතා කරන්න සඳහන් කරන බලාපොරොත්තු වෙන්නේ. මෙමඟින් තේනවා විතක්ක ਵਿਚාර සහිත භාවනාවට වැඩි විතක්ක ਵਿਚාර රහිත භාවනාව හොවා දියුණු. නමුත් මේක නෙවෙයි නිස්සාර. ඒ නිසා අපි අනිත්‍යයේ බලාපොරොත්තු වෙමු. ඒකෙම තියෙන ආධිනව බලලා තව ඉස්සරහට කොහොමද ආගවචන් වහන්සේ මේ විපස්සනා ඥාන පිටේ විපස්සනා කටයුතු දෙන්නේ කියන එක භ්‍රමජාල සූත්‍රයේ සඳහන් වෙන මේක සමතේට සම්බන්ධ කරගෙන මේ පිළිසර ගැලපෙන ස්වභාවයේ වශයෙන් විපස්සනා ක්‍රමයේ මම මගේ කරන්නේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේක හුරක් කරක් කියන්න පුළුවන් මූල ධර්මානුකූලව නමුත් ඒක පැත්තක දාලා ප්‍රයෝජනෙ සලකලා මේක කිරීමෙන් විතක්ක විචාරාණං රූප සම අවිතක්කං අවිචාරං සමාධියං තීසුකං මුත්‍ය ධානං උපසම්පජ්ජ විහෙරති කියන මේ විතක්ක විචාර දෙකෙන් තොර වූ සමාධිය එහෙම නැත්නම් ඒ සමාහිත භාවයේ කියන දිනාටම මෙලොව වශයෙන් මාත්‍යක් ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සෙමිනාර ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට සැලසීම උදා වේවා කියලා අතර කඩේකට වැඩි වෙලාවක ගියානේ ඔය සාහන් කලේ විශ්ය කොහොමද සඳහන් කරන්න ඕන කියලා නිසා සංඥාසින මතක් කරගන්න දේවල් පිළිබඳව සඳහන් වෙච්ච දේවල් පිළිබඳව සියලුකලිසයක් වෙනවා මේකට ප්‍රශ්නිත කාර්යවලදී කියලා එන්නත්තා එහෙම කියන කාටත් මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කියන අනුමෝදන් කින්නේ අපි මේ දේශනා කරන කටුවාල් සමාජය කියලා හඳුන්වනවා ඒ මාත්‍රේ මුතුතාවය කියන්නේ එන්නේ යෝගාවචන කටලීමක් කරලා ඉස්මතාවලට කියන්නේ කියන්නේ තමයි කියන්නේ ඒ සංකල්පයේ වාස්තවයෙන් යන්නේ නමුත් හැටෙත් ඉතිර පිළිහෙලද ඒක ස්ථානයක් නෝනිය කතාවකේ වන්නේ කියලා ධ්‍යාන නොකිරීම තමයි ඇත්ත නෑ ධ්‍යාන කියන්නේ ඒකාන්තයෙන්ම අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්ම. ඉතින් ඒවා ඒක නිසා ධ්‍යානයක් ඇති කරගන්න වගේම ධ්‍යානය රකින්න සප්පාය කරු හයක් දේශනා කරනවා ආචාර මේ ආහාර සප්පාය, ගෝචර සප්පාය, බස්ස සප්පාය ආදී වශයෙන් ඒ මුදුන් බිම ආහාර ප්‍රතිජීවිත ලැබෙන්න ඕනේ, ඇසුර ලැබෙන්න ඕනේ, වචනෙන් පරිසම් වෙන්න ඕනේ. ඒ ඇතිකර තුන පිළිසිකම රකින්න නම් ඒ අරණ්‍ය වන තියෙන ආසන ආශ්‍රයම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජී ආශ්‍රයේදී කාටවත් කරන්නම දෙන්නේ නැහැ. මොකද ඒක හරියට කියනවා ඔපරේෂන් තියටර් එක කරන වැඩ කුස්සියකිරි කරන්න හදනවා. තියටරයක් ඇතුළටම ගන්න ඕන ඔපරේෂන් එක කරන්න ඒකනම් ලෙඩක් සුද්ධ වෙන්න ඕන, උපකරණ සුද්ධ වෙන්න ඕන, ලෙඩක් සුද්ධ වෙන්න. සුද්ධ වෙලා තමයි කපන්නේ. එහෙම නැත්නම් කපන්නේ හොඳයි. ඉතින් මේ හදිසි ලෙඩ කමන කියලා පොල්පා පොල්පාගෙන පිළියන කරන කොස්සියදි පැලුවොත් එහෙම ඉතින් ඒ කියන්නේ ඉතින් හොඳටම තේරුම් ගන්න පුළුවන් ඒ මිනිසයා නැති ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒ තමයි සමත භාවනාව සඳහා මේ අරණ්‍ය සේනාවන හැදිලා තියෙන්නේ. ඒකයි විපස්සනා භාවනාව සඳහා අරණ්‍ය සේනාව අවශ්‍යන ඕන තැනක ඉඳගෙන සත්‍ය පිහිටීම කරන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ලේසි කියන එක නෙවෙයි හැකියාව තියෙනවා. නමුත් විපස්සනා යෝගාවචකත් මේ සමතේට අවශ්‍ය කරන පරිසරයේ තියෙනවනම් ඒ සප්පාය ගැන සැප කරනවා. ආහාර සැප ආහාර ලැබෙන්නේ. පරිසරයේ සැප වෙන්නේ වචන කතා කරන දේවල් සමතේ විපස්සනාවට අදාළ දේවල් වෙන්නේ. ඒ වගේම සත්‍වික ආශ්‍රය තියෙනෝනේ ඉතින් ඕක මිල කරන්න බෑ. ඒ නිසා ධ්‍යානයක් ලැබලා පිළිුණාට පස්සේ ජීවින සාගන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම්ම භයානකයි. මොකද ඒ තරම්ම නිරාමිස සුඛේ ඉක්මවල ආමිස සුඛේ ඉක්මවල නිරාමිස සුඛේ ලබාගෙන ඒක කිසිම හේතුවක් නැතුව සම්පූර්ණ ගිය කියලා ගියාට පස්සේ මම හිතනවා මම දැන් අර කරඬුවක තිබ්බ ධාතුන් වහන්සේ නමක් මේ හිටපු මම දැන් අසුචි වල කියන අසුචි පණිවිඩ කතරපත් වෙනවා. ඒක නිසා සාවක්සයිඩෝ කියන්නේ මේ කාලේ ඉන්න හොඳම මොකද භාවනාව පිළිබඳව ඉන්න ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේකට ආවට පස්සේ භාවනා කරන යෝගාවචරිකවුවා ස්වාමීන් වහන්සේගේ සමත ක්‍රමයේ සුඛ ප්‍රතිපදාව කියනවා. විපස්සනා ක්‍රමයට දුක්ඛ ප්‍රතිපදා කියනවා. ආයතෝ කියනවා සමත ක්‍රමයේ කියලා ධ්‍යානයක් පිළිසි දැසේ තේරේ කියලා දුක දුක්ඛ දෙක. ඔය තරමෝකේ රූපයක් නෑ පස්සේ හදාගත්ත වචන. ධ්‍යානයේ සම විපස්සනා ධ්‍යානයේදී විචක්ක විචාර දෙක පිටුවක්කාර නිසා හැම වෙලාවෙම උපයන්නේ. සමතේදී ඉපෙව්වයි කියලා හිතනවා. හිතන නිදහස් කරගන්න. නිදහස් කරගන්න අර ඔක්කොමත් එක්ක ඇහැලා. ආයෙ නිසා ගන්න ධ්‍යාන හරිම චිත්ත පීඩාවට එනවා. නිසා කස්සක කස්සක අස්සදී සූත්‍රයේ ඒ ස්වාමීන් වහන්සේ දෙමු වෙලා අඳාගෙන කයිද කරන රවචනට අන්නේ ඉන්න කියන්නේ විචිත ධ්‍යාන කරගෙන හිටු මම දැන් මරණාසන්න වේදනාවට ඇවිල්ලා මොකක්වත් නැති. මට මේ මොකද වුනේ? ඒක හරියට කියනවා ඔබ වහන්සේ විදුණු බඩු මම මිලදී ගත්තා. දැන් මම අහුවෙලා ඔබ වහන්සේ වෙරෙන්න රට ඇවිල්ලා කරුණාකරලා මේකට කරලා දෙන්න කියලා හරියට වඩිනවා ඒක. එන්නේ කියලා මොකද කියන්නේ? මේ වගේ මට මෙහෙම මෙහෙම කරනකොට ධ්‍යාන කියන්නේ දැන් ධ්‍යාන මොකක්වත් නෑ මරණ වේදනාව ඇවිල්ලා මම ඉන්නේ පුදුමාකාර විචිත්ත භාවයක. සර්වඥ ඥාන උඹත් හිතනවාද ශ්‍රමණය අනිකුත් බබුන වගේ මේ ධ්‍යානයි මේ සමාධියේ මේ සාධනේ මහදේගිය උඹට සීල කරගන්නද කියලා. නෑ. එහෙනම් මොකටද මම කරන්නේ? මේ ධ්‍යානෙ කියන්නේ අර කාලා තියෙන සතියෙම වගේ එකක්. ඒ සතියෙම වෙන කොම්පියුටර් හරියට පස්සේ බලන්න ඕනේ. ආයෙත් නැහැ. ඒක සාකල්‍ය තමයි. ඉතින් නම් ඒකට හදන පලන්ති වගේ. මොකද දැන් පලන්ති පදිංචේ. ඉතින් ඊට පස්සේ යනවා. ඊට පස්සේ නෝර ගහන්න උනදී ඕක දිරවල කරලා. ඒ නිසා ධ්‍යානයේ හරියට තේරුම් ගන්න ඕනේ වැඩේට ඕකන උපකරණේ පලන්තිය. ඒක දන්නේ නැතුව විපස්සනා විතර සමාධිය තියාගත්ත කට්ටියට වෙන්න වෙන දේ ගැන අපේ බුදුමහණේසාරි කිව්වේ පිටුරු කින්නක් ආවේ තම ඕගාන ධ්‍යාන කතිය කතා කරන්න පටන් ගන්නවා අධ්‍යක්ෂ ඔක්කොම ලබන. අන්තිම කින්න ලැබුණා ඊට පස්සේ ආයතන කලාසින් ආයි කින්න ඇති කරගන්නවා. ඉතින් සම්මතයේ කියම් වෙනේ සාහිත්‍යිකේ සම්මත සාහිත්‍යිකේ සමාජ සාහිත්‍යිකේ වහාම ක්‍රියාවත් කරන්න ඕන විකසනකට. ඇති ඇති දකි. මොකද ඒක දකින්න හරි අමාරුයි. හැබැයි විකසනා සමාජය සත්‍යයක් තියෙන කෙනාට නම් සමාධිය එනකොට එන බව දන්නේ නැතිකොට නැති බව දන්නේ ඒක ඉස්තරම ඒක තිබුණයි කියලා නම් වුණාක්වත් නිකුණයි කියලා කනකාටුවක්වත් නැහැ ඒකේ අපි දැන් පරෝජනේ සලකා ගන්න ඒක කරතේ හැබැයි මගේ දැන් මේ යන්නේ මගේ 30 වෙනි අවුරුද්ද කියලා හැදි මට තේරෙනවා සමාධියම තමයි විභාවනා කියන සුඛය ඒ නිසා ඒක නැති වෙනකොට හරි එහෙටයි මොකද විපස්සනා කරලා කරලා ඒ තිබුණක් කමන නැත්නම් කමන කියලා හිත හදාගෙන හිටියට ඇත්තටම අපේ භාවනා ජීවිතයේ සුඛය සමා සැපේ කියන කියන්නේ සමාධිය. ඒ නිසා අපි ඒකට කුඩු කාලයක් කුඩුවට බහි වෙලා වගේ ඉන්නේ. ඉතින් ඒක අපි ක්‍රම සැපේ. මේ අපි මේ කොහොම නෑදෑ යතනලා වස්තුවතලම වැටලා ඉන්නේ මොනවද? එමින් කාම සුඛය සඳහා අපිට බැන බැන ගෙවල් වලට ඉන්නේ අපි ඒගොල්ලන්ට බැන බැන මේක කරන්නේ මොකද? සමාධි සුඛය. ඉතින් ඒක අර වගේ තමයි දෙනවා ගන්නවා තමයි. ඉතින් ඒ නිසා කතාව ආහාර ගෞතම ඍතු ගුණය එතරින් යාම ඇතුළේ ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් නැතුව සමාධිය හෙල්ලුම් කරනවා. නමුත් අපි තේරුම් ගන්න ඒකත් හේතු ප්‍රත්‍ය ධර්ම. හේතු හැදෙනකොට සමාධිය හැදෙනවා. හේතු නැතිවට නැහැ. හරියට හේතු දන්නවනම් ඒක විපස්සනා වශයෙන් තමයි ලොකු දක්ෂ යෝගාවචරයක් වෙන්න ප්‍රශ්නෙකට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්න අශලෝක ධර්මයේ කම්පණ වීමට හේතු වෙනවා. සමාධිය සමාධිය සඳහා ගන්න නැත්නම් ඔයගේ කර්ම ගැනීමක් කරන්න බෑ. ඒගොල්ලන්ට දෙන්නේ සුද්ධ පාඩුව සිද්ධ ඒකයි සබත් මෙතන මේවා තියෙනවා මේවා ධිට්ඨ ධම්ම සුඛයක් තමයි. ඇත්තම නිබ්බානයක් තමයි. නමුත් ඕක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධර්ම. ඒ නිසා උගාවක් භාවනා කරන්න කියන සමාධිසිත නිමිත්තක් ගන්නවා කියලා වෙන්නේ. සමාධිසිත නිමිත්තක් ගන්නවා කියලා කියන්නේ සමාධිය හරියට දවසට ලකුණු ගන්න කියලා. මම මේ සක්මණේ පස්සේ දවාදෙන්නේ. කෑමෙන් පස්සේ දවාදෙන්නේ. මොකද මේ මට මේ සමාධිය ඇති වෙන්න වෙච්ච හේතුව කියලා හොයලා අනිත් දවසේ ඒක අපේලා දෙන්නේ. අපේලා දීලා අර අපි ඒකනේ බොහොම බයපක්ෂව යටහත් පහත් ඇවිල්ලා දේ දීලා සමාධිය ගන්න හදලා. ඉතින් ඒ නිසා උගෝ සමාධිය කැඩෙන්නේ. කැඩෙනකොට කැඩෙනකොට තමයි කිසිම නැති සමාධිය වටිනාකම ඒ සමාධිය ඇති වෙන්න මම කෙරුවේ චාරිත්‍රකමක් තියෙන අපේ ඉලකරියා ඒ දෙයක් කරියා වටනම් ආහාරපස්ම යෝගාචර ජීවිත පොඩිවට කියලා හැදේ. එතකම වැටි වැටි ගන්න. ඉතින් නමුත් ඒ ගුරු දෙන්නා මට හැමදේ ශ්‍රේෂ්ඨ දෙන්නම දෙකම තිබිය යුතු බාඩ තරේ කියන්නේ. විපස්සනා කරන කට්ටියට ඒක මත් නෙවෙයි නැති අත ඒව කන්න. සමාධිය කිව්වට පස්සේ සංනිකර මත් මන් නෑ මත් නෑ ලේ නෑ නියම රාගය. දෙකම තියාගත්තම මොන්න හොඳ කර්යයක් තමයි. සතරේ සමාධිය විපස්සනා භාවනා කරනකොට ඒකෙත් වෙනවනේ සමාධිය. ඒ සමාධිය අර වගේ මේ දිගට යන්නේ ගන්න කන්ට සමාධියේ ඒ ඒ චිත්තක්ෂණය හම්බෙන්නේ ඊගා චිත්තක්ෂණය ආයුපයන්නේ. ඊගා චිත්තක්ෂණය ආයුපයන්නේ. ඒ නිසා ඒක සීනන මිනිස්සේ ඔරුවකලී කොටේක උදව්වක් නැතුව දම්බි ගහගෙන යනවා හරි දෙහෙතයි. සමාධිය කියලා කියන්නේ කියන්නේ වෙලාවට හදිස්සි වෙන්න දර කොටයක් හරි කියන. ඒ නිසා විපස්සනා සමාධිය අපිට වැඩේට යන්න පුළුවන් දැන් ඒක සමාධිකත්වයේ තියෙන තේ යන්න පුළුවන් බවට විදෝ ආත්ම ශක්තිය කවිලා. ඊට පස්සේ ලේසි සමාධිය ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක සමත් සමාධිය ළඟ තියාගත්තහම කොණ්ඩේ දෙන මිනිහා දෑතට බඳිනවා වගේ උඩ කොණ්ඩ මොස්තර දානවා. වෙනින්ද කියනවා නම් ඉදිරිපත් වෙන ඕනම කෙනෙක් කරන කතාව තේරුම් ගන්න පුළුවන්. ඒකෙන් තමයි ඇති වෙන මානසිකත්ව තේරුම් ගන්න පුළුවන්. ඒක එකම උපකරණය නෙවෙයි තියෙන්නේ. සමත විපස්සනා විතර ඒක බෑ. ඒක මෙහෙමයි කියන්නේ තියෙන්නේ දැන් අපි මේ පොඩි ළමයි 7 7 ඉතර යනකොට අයිය පොළොවේ යන්න ගන්න. ඒකත් එයාට හෙල්ලෙනවා කියන්නේ එදී කැඩුම් බේ පොළොව හෙල්ලෙනවා වගේ තතල තතල ලොකු වෙන නෑනේ කොහොමද හිතන්නේ අපි හත ගියයි කිය. ඊළඟට ඔක ඔලිම්පික් යනවනේ. එතකොට කොහොමද පොළොව හෙල්ලන්නේ? කොහොමද ජයයට වැඩලා. ඒ නිසා සම්මත සමාධිය හරියට ඉස්තිර පොළොවක සම්බර භාවය ගන්නවා. කනික සමාධිය කියන්නේ පෙරවල බැලල් එකක් උඩ සම්බර කරනවා කියලා. බැලල් එක පෙරල පෙරල ඒ මනස ඒක නිකන් පොළොවේ දිනනවා වගේ හරි කියනවා. ඒතකොට බැලල් එකක් පෙරල ඒක උඩ සමාධිය ඒක උඩ එකඟතාවයක් තියෙනවා. අර කනික සමාජයේ පෙරණ දරලයක් උඩ ගන්නවා වගේ තමයි. ඉතින් ඒක අර වේගයක් ගත්තම පස්සේ ඒක වෙන නැතර කරන්න දෙන්න බෑ. ශරීරෙ බොක් ගාලා වැටෙනවා. ඒක නිකන් සර්කස් එකක්. ඒක මැජික් එකක් වගේ. හැබැයි සාමාන්‍ය පොළවේ මිනිස්සුන්ට අදින්නට වැඩිය සල්ලි කියලා බලන දරලෙක උඩ ඇවිදින. ඒක හරියට ලස්සනයි. ඉතින් නමුත් ඒ දෙක දෙකක් නේ. පිටිර පොළොව මත එල්ලලා තියෙන හරියට තියෙන නෑලකට වෙදිච්ච එකයි පයින් පිම්මන සතාට වෙදිච්ච එකයි අතර වඩා විචිත්‍රයි සතාට වෙදිච්ච එක. ඒක තමයි විදර්ශනා සමාධිය සරණය වෙන දෙයක් මත සමාධියක් ඇති වෙනවා. සමත සමාධියේ ස්ථිර අරමුණක් මත සමාධියක් ඇති වෙනවා. මන්දට පැහැදිලිද කියලා? පදනම දෙතරලා දෙතරම පදනම කෙල්ලන පදනම. කසින සමතේ. කසින සමතේ නිසා ඒක ඉතින් හිතේ තමයි. ඒක තමයි ඉස්සරහාවත් ඒ කියන්නේ ඉතිරෝ පිළිහිටපු ආරමුණක් නෙමෙයි. අරමුණ හිතලා තියෙන්නේ ඒකට හිත දාගුවාම මේක සම්මතයි. ඇහෙන්නේ ඇහෙන්නේ. සතර සතිපට්ඨාන සං වාසය කරන එක දුරක් නැති මෙවසන් කියන ක්‍රියාවන් ඒවා සම්බන්ධ වාසය සතර සතිපට්ඨාන ධ්‍යාන ඔක්කොම කපයි. යන එකම කතාවේ විශේෂයෙන් කියනවා නම් අපේ හිත කාමච්ඡන්දයෙන් වෙන් කරන්න ඕනේ. මේ කියන පළවෙනිම අරම දේශ ධර්ම නිපාණයෙන් අයින් කරන්න ඕනේ නම් කාම ගුණයමයි පරම දේශ ධර්ම දේශ ධර්ම නිපාණය කියලා කියනනම් අපි කාම භෝගී වෙනවානේ. ඊට පස්සේ භෝගී වෙනක යෝගී වෙනවා කියන්නේ අපි දැන් කළා තියෙන අපි යෝගී වෙනවා. යෝගී කියන්නේ මොකක් හරි එකක් බඳින. ඒ බැඳීම සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න. ඒ තේරම දැන් ඔය ප්‍රතිපදාවේ මුල්ම පාරුවේ ආයන පසන පරිවේ කමඨාන 21ක් තියෙනවා. ඒ 21 මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව ඔක්කොම මරණානුස්සතිය කොහොමද? මොකද මේක එන්නේ මේ එන්නේ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන් දැකීම තමයි. නැත්නම් ධ්‍යාන ධ්‍යාන සඳහා නෙවෙයි. ධ්‍යාන නිවන සඳහා. ඒකයි ගතිපත්තානේ ඉස්සර දෙන්න දෙක අනිවාර්යම හැම භාවනා ක්‍රමයකම අදාළයි. ඒකේ යොමුවක් තියෙනවා කායිකව සලකන්නේ අවසානියට ආව සත්‍යක සත්‍ය අවබෝධය කරලා. ඒක තුනේ දික් වෙන ගන්නට. දික් ගන්න රෝගේ ලබාගෙන සැප විඳින්නවත් නෙවෙයි. ඒ නිසා අපරිහානිකපත් ඉන්න අයට සමාධිය කියන්නේ එක්තරම ආගන්තුකයක් නෙවෙයි. ඒ විපස්සනා සමාධිය හෝ සමත සමාධිය ඊළඟට ධ්‍යාන කුරුදු කරනවා කියන එක අර මේ චක්කුපාලහම්තුමගේ සුත්ත විපස්සක යෝගාවචරයන්ට මේ කටි අගය කරන්නේ නැහැ. අවශ්‍ය නැහැ කියලා පැත්ත කරලා නිකන් ඉන්නේ. ඒ සමාජයේ සමාජ නෙවෙයි ලෝක සාසනයක් කරන්නේ නම් ඉතින් කියනවා නම් සමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ වගේම තව කෙනෙක්ගේ තව සංස්කාරණයක සීල සමාධි ප්‍රඥා පූර්ණණයක් කරන්න අවශ්‍ය වෙන සාසනය පවතින්නේ සාසනය කියන්නේ ඕනේ. අන්න ඒ සඳහා මේ අනිකාය සමග ගැළපීමට නම් නැත්නම් පරිත්‍යක් ලබා ගන්න නම් පරිත්‍ය පිළිබඳව අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම හඳුනන අවශ්‍යයි. ඒක අමාරු නෑ විපස්සනා කරපු කෙනාට. හැබැයි සමාන හිතෙන් ප්‍රතික්ෂේප කරනවා. ඕනේ නෑ. ඒක ඉච්චර මේක ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය කියලා. අන්තිමට මේ හේතුකාම සංඥාන්තයේ කොටස තිබුණා මේ වාසේ සංඥාන්තයේ සංඥාන්තයේ හැවල යක සංඥාන්තේම සංඥාය. උදාහරණයෙන් දැන් මෛත්‍රී ධ්‍යානයේ වර්ණක නැහැ මම ප්‍රකාශ කරන්නේ මම මේ පදන ගන්න එක ගැළපෙන්නේ. ඒකට අන්නේ ඒක කියන්නේ සම්පූර්ණ විපස්සනා දැන් ඒක ඇත්තද ඊළඟට දැන් එහෙම විපස්සනාවේදී ඒක අහලා තියෙන්නේ ඔය කොළඹ තාරෝගේ අධිකාරම් හිටපු මේ ඇසියුක්ස් වෙන නැත්නම් අසබහන් කියන්නේ. අසබහන් කියන්නේ මේ වැඩිම. මහසිසාරෝ බාරයි. ඇත්තට කියන්නේ ලංකාවේ පළවෙනිම කවිදේශී දොස්තර. එයා පාරකාලීත්‍ය ගමම වජිරාලාන හිටි ඒගොල්ලෝ තමයි ලෝක සාසනය කරන්න කියන්නේ හිටි. ඒකට ගුරුවෙන් ආපු හාමුදුරුවෝ මාර්ගඵල නිවන කතා කරන්න පටන් ගත්තා. පස්සේ හාමුදුරුවෝ වාඩි කරලා මොකද්ද ඔයලා කතා කරන්නේ කිසිම සමාධියක් ලබන්නේ නැතුව විපස්සනා කරනවා හරි මේ විදිහට කියලා සිල්ලාර සායරෝ කියලා කියනවා මහසිසාරෝ රාජ්‍ය අනුග්‍රහයෙන් ආවේ. ඔව් ඒක ඔබ වහන්සේනත් සමත භාවනා ධ්‍යාන වෙනවායි මෛත්‍රී බලන්නේ මම කරන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ කරන්නේ නැති එක නෙවෙයි කියලා කියන්නේ මම කතා කරන්නේ විපස්සනා විතරයි. ඒකම කසුකහම ප්‍රකාශයක් කරා මේ මිනිස්සේ අදුම ගන්න ධ්‍යානයක්වත් ලබන්නේ නැති කෙනා රසාජිල කියලා භාවනා උගන්වන්නේ කියලා ප්‍රකාශයක් කළා. ඒක ඔක්කොම පාදිතුද වෙලා තියෙන්නේ. ඒ වුණාට සාධිදාතෝ නියතින සතර ප්‍රශ්න විදිහට පොත කියවලා බලන්න ලංකාවේ වද කොහෙවත්ම නැහැ. මෙත්ත කර්ම මුදිතා උපේක්ෂා පිළිබඳව ඒ දෙන කමට. ඒක තමයි ඇත්තම විචිනා කියන්නේ මෑතක තියෙන හොඳම ක්‍රමය. මම ඉගෙන ගත්ත විශ්වාසයේ ගෝලයාලයි ඒ ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන ඉන්නකොට මට කතා කරලා කිව්වා ඔබ දැන් ගිහිල්ලා මොකද කරන්නේ මම ඉතින් ගියාම මේ වගේ කච්චි කරලා ලනු දෙන එක තමයි කරන්නේ නේ නේද මම හම් දෙනවා ඒක හරි බොරු මොනවද දැනගෙන දෙන කරන්න හදන්නේ බාගිර තැම්බිච්චාලේ කියලා කන්න දිනවල ඔය විදිහට බඩන රක් වෙනවා දැන් ඉතින් කොච්චර වැඩ පුරුදු කරගන්න ඕනේද ඉතින් මම කොහේ නම් ඉතින් අනිසාරට ගන්න ඉඳලා නතර වෙනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනා කමටහන් දෙන්න පටන් ගත්තහම මේ විපස්සනා කරන ගම පොඩ්ඩක් නතර වෙන්නේ කියලා අංගල පැය භාගයක්. ඒ භාගයකට ඉඳලා ඉස්සර ගන්නදී මෛත්‍රී දෙකම පොත්තු කියුණා පොතක් කියන්න පුළුවන් කිසි හේතු මොනක් අද ලක්ෂණයට ක්‍රමයට කියලා දුන්නා. ඒක මට ඒකම මේ මිනිස්සු කොච්චර දැනගෙන හිටියත් කියන්නේ. ඇත්තෝ මේ ක්‍රිස්තෝ පහම්සය සිස්ක සංකල්පනේ දැන් ඉන්නේ කන. අතපොඩක නෑ ආවා. ඇයිද සායරත් එක්ක කතා කරගෙන. ඒකල මම මෛත්‍රී භාවනා කරා. ඒ වගේ කතා කරලා සායරත් කියනවා මොන්නාගේ අපෙන් තාපී උගන්න දෙපා මෛත්‍රී භාවනා කවදාකවත් නිවන් දකින්න ඕකම අතකදා ඉන්න උගන්න දෙපා කියලා. ඒ සායරත් අපි උගන්නන්නේ නෑ. ආයතරක මතකිය මම කියන්නේ හරියට ඒකයි විපස්සනා විතරක්ම කියන්නේ මේ වෙස්තල සම්ම උගන්නන්න බෑ මේගොල්ලෝ මත් වෙනවා. ඊට මඩ පරිලක. ඊට පස්සේ මේ මනුස්සයා උඹ ගන්න ඉංග්‍රීසියෙන් කියපන්. උගන්වන්නේ හරි මයිත්. උගන්වන්නේ විපස්සනා නිර්මාණය. ඒක අමතර ලාභයක්. ඊට පස්සේ මම ඒකට ගියා මම මේ දැන් අවුරුදු 18ක් කියලා කියනවා. ඊට පස්සේ මම දැන් කරනවා මට විපස්සනා ටික හරි ගියා කියලා හරි හිතුවොත් පස්සේ තමයි යෝග දුන්නේ කියලා. ආ එහෙනම් කමක් නැහැ නැත්නම් සයිඩෝ වගේ කෙනෙක් මයිත් උගන්වන්න ගත්තොත් මේ ඒකට රස වැටෙනවා. හැයරු බණට කියනවා ලංකාවේදී අවුරුදු 3ක් ගත කරන වෙලාවදී මිනිසෙකුට විපස්සනා කියන්නේ. කියලා වයසක මිනිස්සෙක් ඉතින් බොහෝම ගෞරවණීයයි. ඊට පස්සේ දවසක ඉන්දිය ගිහින් ඒනම් කරකවලු ඕක හරියන්නේ නැහැ. දැන් ඉතින් සමද ටිකක් ගන්න කියලා විපස්සනා මෛත්‍රී කරනවා. අහුවෙන් දැයිලා පොත දිගහැරන කමටහන් දෙකලා බණිනවලු බණිනවලු බණිනවලු සායසට පුදුමාකාර විදිහට බැලුවා. ඇයි කියලාලු අස්ස රාජරේ මම මේ රැකියා දොකන් කියන මෛත්‍රී ටික ඉගෙනුවා නම් මට විපස්සනා ශෝකේ කරගන්න තිබුණා ස්වාමීන් වහන්සේ මාව කෑවයි විස්තර කරන උරුදු විපස්සනා කරගෙන ඉතියි මට මේ සමාධිය ගන්න තිබුණා කියලා අර සමානේ මෛත්‍රී රසය අනිස්තර වාස්තේ බලින කොට අරගත්තම මේ විපස්සනා ගමන කියලා මොකටද මට මෛත්‍රිය දුන්නේ කෙලින්ම දුන්නා නේද ඒ තරම් රසයි ඒක සත්‍ය රසමත උනට කෑවට ගමන්නේ විපස්සනා කරගන්න ඉතින් කස්ටි ගන්න. ඉතල හදාගන්න. ඉතින් ඒ නිසා ඒක ඒ ගුරුවරයා හුඟක් කරාට ඒක එක චරිතවල බලලා තීන්දුව කරනවා හරි නැත නෙවෙයි හොඳයි කියලා හිතන එක. නමුත් වඩාම හොඳ ක්‍රමය වඩාම හොඳ ක්‍රමය තමයි විපස්සනා පූර්වක ක්‍රමයන්. මොනිනාද මේ යාලකවල තීරුම්ලාට පස්සේ නැවත මේ වඩන්න අපාදුස්තාවේ මොකද? ඈ පියා ගන්න ඕනේ, වහ ගන්න ඕනේ, කපා ගන්න ඕනේ, කන්න ඕනේ. ඉතරයි වෙලා තියෙන්නේ. මෙතෙක් වෙලා තියෙන හැමදැනකම ධ්‍යානයේ තිරුණාට පස්සේ ආයෙක ගන්න ගියාම අයියෝ ඒ කියන්නේ බුදුමාකාර නරුම ගැටියට හිතවල. අකෝ මේ ඉන්නේ මේ අදිස්ථාන ශක්තියෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ දැන් සෑය ගණන් කෙරුවද? අද සමාජ පැත්තට යන්නේ අර වෙනදට කෙරුවට වැඩිය දුමාකාර තේරිල්ලක් කියනොත් තමයි යම්කම් අරමුණේ හිතෙන්නේ. ඒ හේතුව හේතුව. කියන්නේ අහේතුව. හේතු නෑ. මේකට කියන්නේ හේතුවකට ඒ ලබා ගත්තා නම් ඒ තරමට උපයන උපයපු දේ රකින්න ඕනේ. තම අපතර දුන්නා නම් ඒ ජීවිතේ රකින්නයි කියන එක ලේසි නෑ. ඒක නිසා රක රකින්නයි කියන එක උත්සාහ සම්පත් වලට වැඩි වෙනවා ආරක්ෂා ගන්න. අපේ දැන් තාපු. මෙච්චරයි. ඉතින් ඒක උනේ නැත්නම් ඉතින් ඒ කියන්නේ අපි ඒකට සුදුසු අර කාලකන්‍යාට ලක්ෂණ ගෑන් පිළ දුන්නට දඹ ගහකට ගියාට පස්සේ මොකද කිව්වේ මේ කොහෙද මේ නගහද්ද අතික ගහයි. දිඹුල් දිඹුල් කිසි ගෑණි කිව්වා නේ මටත් බඩගිනිද ඇයි ටිකක් අතපයි කියන්නේ නගල කාපි මට මගේ බාන කියලා උගන්නේ මේ ගෑණි කෙනෙක් බ්‍රාහ්මණ කාන්තාව සුකුමාරයි ගහවුරුන කරගන්න කපු ඔපලත්තා ලයින කාකා හිට දෙන්න කියලා උපයන්න දැක්ක උනාට බ්‍රාහ්මණ කාන්තාවට ගලකන්න බැන්නේ නැහැ ඉතින් ඒකට අහිතේ. හිතේ කොහොමද පැට්ටොප් කරලා ඒ පන්තිය බලන්නේ නැහැ. ඒත් ඒකවත් දැනගත්තට රකින්න ගන්න. අපිට ඇත්තටම මනසාත්ම භාවයත් එක්ක තේරම ලැබිලා තියෙනවා. ඥානත් ලැබිලා තියෙන්නේ මාර්ගඵලත් ලැබිලා තියෙනවා. අපි මේක උපයුවට රැක ගන්න දන්නේ මේ කරන සංගතිය ධනවත්කමේ කරන මරිමෝණ කන්නිසා ඒ ඔක්කොම දවසින් දවස කවදාද කියන්නේ. නැත්තම් පුංචි කරුවෙක් යාමකට වයිස් උගන්වන්න දෙයක් තියෙනවා පොඩියට ගිහින් මොනවක්වත් කරන්නේ නැහැ. ඒ ජීවි දුන්න කාඩ් එක තමයි දැන් මේ වෙනකොට මට ගාගෙන කාර ගාගෙන අන්නා වැහිතින හොදන්න නෑ. සාවාසයට කියලා තව එකතු කරුවා නම් තවත් තමයි. ඒක මනුස්සත්වයේ කියන කියන්නේ ඔක්කොම හැකියාව තියෙන පූර්ණ පිරිසක් පින්වත් අවස්ථාව. අපිට මනසකම අමතක වෙනවා යල්ලුකුල දෙන්න ඉතර කරද්දක් ගන්නකොට අපිට එන්නේ ආයේ මනුස්සයෙක්. ලා මුත්තක් වෙකෝයි අද උදුම ගන්නවා වගේ අද මේ පොඩි එකේක උදව් උපකාර කරනවා වගේ ආපහු මුලට බහින්න කිසි අනුපාතයක නිහිනකමක්වත් මොන්ජල්කමක් ඇති නෙවෙයි. ඒකේ විරන්ද කරන පුදුජානන්තේ මේ අන්‍යෝමේ ආකප්පෝ ආකාර කර්මියෝදී අර ප්‍රතිගද්ධාමේ ජීවිත අපේ ජීවිත අනුභවයෙන් විද්‍ය අපි වෙනස් වූ ආකාරයක හැදෙ ජීවත් වෙනවා කියලා පරිසරයේ හැදුවේ අර පොඩ පොඩි ළමාකාරයේ අපේ තිබුණේ තීසුකම ආපහු ගන්න. ඇත්තටම මේ විද්‍ය ධානයේ පිරුණා වගේ තමයි කාම ලෝකෙ ඉන්නේ. අර පිළිසිකට කෙරෙනවා. ඒක සංඥාතිකේ වරණත්‍ය පූජා කරලා ලොකු දෙයක් නේද ඔක්කොම යනවා කියන එක ඒ වගේ තමයි. කියන්නේ අර හා පව් කියලා හිතනවා මේ ස්ටෝරි කියලා හිතනවා අනිත් කියලා ගන්නකොට ඒ කරන වැඩ සියල්ලකින්ම කෙරෙන්නේ සියල් පැත්තේ අවුල් කරනවා ගුරුවරයෙකුට පාවා දීලා ක්‍රමයකට පාවා දීලා ඒ වැඩ ටික කරගෙන යනවා නම් ඒක ඇති ආයෙත් ළමා ගැතියක් ආයෙත් තියෙන ඕම සරල සෑම දෙයකේ අනුහසුනම සංඥාවෙන් පාලන කරගෙන පරිවර්ත විද්‍යාවේ උත්තර කලින් කියන්නේ කියන්නේ ඔක්තක් විතර වැඩ කරන පළවෙනි ධ්‍යානෙදි ඒක ජන්මක වැඩ කරා. කරනවාටත් වැඩි කෙරෙන. නමුත් ඒක අවශ්‍යයි තා. ඒකෙන් තමයි අරමුණත් එක්ක අල්ලන්නේ ඒක හිතේට ආනාපාන ප්‍රතිමධ්‍යානෙ පුරුදු කරගෙන යනකොට ආනාපානෙ පිරිගෙන වෙලාවක් වෙනවා. සමහරවිට හිත මැදයන් පිරිගෙන වෙලා විනාඩි 20 30 40 50 යනකොට පිරිනවා. ඒකකොට අර භාවනා මුල් කාලේ කරනගේ ආයෙ ආනාපානෙ විසක්කේ හිතෙන් නැංගපු ගමන් පොඩ්ඩක් තමයි ආයෙසරක් නිකන් අත දාලා ඉන්ජින් එක ස්ටාර්ට් කරලා දෙන්නාගේ දීපුවොත් ආයෙ දිහාට යනවා. අර ගැම්මට දුවන්නේ නැහැ. අපු වේගයට විසක් විචාරම වැඩ කරන්නේ ගැම්මට දුවන්නේ. ඒක තමයි කාම වාචර කුසල මේ හිතවිලිම ආවොත් ගැම්ම කැලේ. දැනගත්ත අපි නායකක ධර්ම කරකවල දෙන්නේ. කියන්නේ හිතලා මේ අපි කියන ඒ සතරකාරිකව හිතක් උපචාරයක් කරලා දෙන්නේ. සමහර වෙලාවට හැකලකම් පැහැයි. ඒකම කියන්නේ ඉඳීම හැපෙන තැනත් ඇතිව ආකාශ ප්‍රසාර දෙකක් ඇතිවෙනවා. ඒ කියන්නේ ධ්‍යාන සුඛේ පිළිවිලා ආයෙත් අරමුණ තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ආයෙත් හිතක් උපචාරයක් කරලා දෙනවා. එතකොට යනවා. ඒ වගේ මේකට ගියාට පස්සේ බලනකොට හින්දු මිනිස්සු, කතෝලික මිනිස්සු, මුස්ලිම් මිනිස්සු හැමෝම මේක අත්දකලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ අතිවාගේ කියන්නේ නරකයි කියන අපි සකල් සලකන නෙමෙයි වශී කරගන්න නැති මේ පිළිුණාම හදාගන්න නැති වගේ කියන විශේෂඥතා දිනු කරලා නැහැ. අවචනන්ගේ මේ ධ්‍යාන ආධිනව කියලා දීලා තියෙනවා. ඒක මේක අනුපාඩු තියෙන මෙන්න මේක සම්පූර්ණ කරපන්. අයගොල්ලන් නෑ ගන්න මේක ලොකුම ලොකු ජයග්‍රහණයක් ඒක ආධිනව පැත්ත බලන්නේ නැහැ. ඉතින් ඒකම පරම දිට්ඨ ධම්ම නිපාණය කියලා ප්‍රකාශන යනකොට ඉතින් හරි විහෙලකටපත් වෙනවා මොකද? සාමාන්‍ය දුකනාත්ම දෙයක් නෙමෙයි. සර්වඥන්ද පටන් ගන්නකොට කියක අනිත්‍යයි දුක්ඛයි මේ පරිණාම ගන්න. දැන් විපස්සනා භාවනා කරපෙච්ච කෙනෙක් ප්‍රථම ධ්‍යානය කියවම සාර්ථක කාලයෙන්ම මේ විදක් විචාර ධර්මයේ. නිසා විපස්සනා කරගෙන ආයත වැඩි වෙනවා. මොකද ඒක විදක් උච්චාර හොඳට වැඩගත්ත කෙනානේ. නමුත් ධ්‍යානෙ කැඩුනා කියලා ගණන් ගන්නෙත් නෑ. ධ්‍යානෙක හිතියා ඉන්න ගාම ධ්‍යාන විතක්යක් ආවට නෑ. වල්පල් විතක් එකට ආවා. ඒත් එයා ගන්න මේ මේ ආවා ගියා කියලා දැයකොට විපස්සනා උපක්‍රමයක් පාවිච්චි කරනවා. සමථ උපක්‍රමයක් පාවිච්චි කරලා නැවතත් හිත ඒකෝටි කරගන්න පුළුවන්. නමුත් කොහොම වුණත් මෙතෙන්දි මම මතක් කරලා දෙන්න ඕනේ ප්‍රථම ධ්‍යානයේ උත්කෘෂ්ඨ නීච මධ්‍යම කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒක තමයි භ්‍රමකාරී ධර්ම භ්‍රම පුරোহিত මහා භ්‍රම. භ්‍රමකාරී ධර්ම කියන්නේ නීච වූ ප්‍රථම ධ්‍යානයේ නොමැති ගතිකරොත් භ්‍රම වාරි ධර්ම. රක්ම පුරෝහිත කියලා කියන්නේ ෆෝමන් කියන අදහස. ඉංජිනේරුවා ගාවට ඉන්න එක. කියන්නේ ටිකක් දුරට ධ්‍යාන රැකවම හදාගන්න දාන්නේ. රක්ම පුරෝහිත මේ මහා රක්ම කියලා කියන්නේ ධ්‍යානයේ එළ කිවිසික වගේ කිවිසි දුර තිබුණා කියලා. ධ්‍යාන වටක් තුනක් තියෙනවා. ගුණ ගුණ tattwa තුනක් තියෙනවා. ධ්‍යාන පහට ගුණ tattwa 15ක් තියෙනවා. හතරක් නම් 12ක් තියෙනවා. ඒවදී විස්තර කරන යම් කොට මේ මේ නිකන් ඔය කියන තරම් ලොකු ඉරක් ඇඳලා මේක කලුවේ මේක සුදුයි නෑ. ඉනාතර දින පොඩි ක්‍රමික වර්ධනයක් තියෙන කියලා ඒ තරමට එනකම් වශී කරන්න කියනවා මිල කෝටි වාරයක් වශී කරන්න කියනවා. කරනකොට තමයි මම වාහනේ යනකොට ඩ්‍රයිවර් නැතුනම් ළඟදී ඉන්න තේරෙන්නේ කොයි ගියරේද යන්නේ කියලා. ඒ තරම් මිනිස්සු ඩ්‍රයිවිං දන්නවනේ අර කීයගෙන අවල් ගියරේ යන්නේ ඒ තරම්ම තමයි ඩ්‍රයිවර් දන්නේ. අනිතරම මේ ධ්‍යාන කියන මොනවද කියලා ගන්න. නිතර වශී කරන්නේ. නැත්තම් අර පාසමත් යෝගී පිළිහෙල කිය. යදෙනවා මේක සිත්‍යච්ච ආරම්භ කරන්න බෑ. නිතරම වැඩවල දෙනවා. එහෙනම් අපි ඉඳලා කියන්න කරන් තියෙනවා මේ සාකච්ඡාව සඳහා සාමාජිකයේ දෙනවා අපි ඒක තමයි සම්බන්ධ කරගන්න බැරි ප්‍රමුඛය. ඉතින් මේ විදිහට අපි ධර්ම දේශනාවලින් සාකච්ඡා කරන දේ පොලිම දෙවි. සම්පූර්ණයක් වෙනවා. විස්තරකාරී වාතාවරණයක් කරලා අපේ සාකච්ඡාව සමාප්ත කරනවා. ඉස්සන්තාදී සත්‍යානුමෝදන්තු අර්ථසංගති විදිය. ආකාරකාච බුම්මත්තා දේවානාගාමහිතා පුඤ්ඤං කර්මනිමෝදිත්වා චිරං රක්ඛන්තු ආසනං. ආකාරකාච බුම්මත්තා දේවානාගාමහිතා ඒ විඥාන සංඥාවේ මොහොතේ ශිරාවේ දක්වන පිළිදේශන සමානාරක්ෂාවට බොම්මච්ඡා දේවානායාමනිතිකා ගෝත්‍රාංග සංඥාවේ මොහොතේ ශිරාවේ දක්වන ඉදං භෝමනාති නං හෝතු සිතා හෝතු යමතයෝ ඉදං භෝමනාති නං හෝතු සිතා හෝතු යමතයෝ ඉදං ගෝඥාති දිනං හෝති විචිතාව ආත්මීය කම්මේන වාදී කාල සමාගමු සතරං සමාගමෝ හෝති විලාසී පාරිකක්ෂිය ඉනිගා පුඤ්ඤ කම්මේන මාදී කාල සමාගමු සතරං සමාගමෝ හෝති විලාසී පාරිකක්ෂිය විඤ්ඤා පුඤ්ඤකාමීන මොක්ඛීපාද සමෝධි සතං සම්මාදින මොක්ඛෝ Thank you. ඒක මෙතන ඒක ඉන්න දෙයක් තමයි මේකත් ඕකක් මේක දෙන්නේ